අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද තවත් නිසරණ වනේ බ්‍රහස්පතින්ද දවසකටයි ලැබිලා තියෙන්නේ බ්‍රහස්පතින්ද ධර්මදේශන අවස්ථාව ශිළුම දෙනා ධර්මදේශනාවකටයි මේ සූදානම් වෙන්නේ කියලා අදිෂ්ඨාන පිටුවගෙන tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ථංගබෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයේ අවස්ථා 15ක් විතර වගේ ගත කරලා තියෙනවා නැත්නම් ධර්මදේශනා 14ක් විතර වගේ ගෙවම් කරලා තියෙනවා ඒ සූත්‍රයම මාතෘකා කරගෙන අද මේ 15 වෙනි වතාවටත් මගේ ඉලක්කම් වල හැටියට ධර්මදේශනාවට අපි මාතෘකා පාඩේ උද්දෘත කරගත්තේ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රය ඒක බුරුම පොත බලනකොට තියෙන්නේ අග්ගිවච්ඡ සූත්‍රය කියලායි. ඒ ගොත්‍ර නාමය ඒක ඇතුළත් වෙලා නැහැ. කෙසේ නමුත් ඒ සූත්‍රයේදී මේ අග්ගිවච්ඡ ගොත්ත කියන මේ වච්ඡ ගොත්ත කියන ගෝත්‍රේට අයිති අග්ගි කියන බ්‍රාහ්මණයා ਸਰවඥාන්සේ හම්බ වෙලා එක විදියකට විරුද්ධ එක විදියකට සමාහිත සමගි සම්පන්න සාකච්ඡාවට ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන්නේ සරුවචනාංශ උත්තර දී ගන්න බැරි ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරගන්න. කෙසේ නමුත් ඒ ප්‍රශ්න ඉදිරිපත් කරලා උත්තර ලැබීමෙන් හොන ලැබීමෙන් යා සාකච්ඡාව දෙබසට අරින්න දිගින් දිගට ගෙනිනවා තමන්ගේ තියෙන අහිංසක දැනගැනීමේ ආශාව නිසා ඒ නිසා අනිත්‍යං වලදී ඒකාන්ත වශයෙන් ප්‍රතික්ෂේප කරන මේ ප්‍රශ්න ਸਰවඥාන්සේ අන්තිමට ඇයි එහෙම කරන්න කියලා මොලයක් ඇති කෙනෙකුට ඥානයක් ඇති කෙනෙකුට තේරුම් ගන්න යම් ප්‍රමාණයක් මේ බමුණත් එක්ක හදා බෙදා ගන්න නැත්නම් බමුණට ඇති වෙන්න තොරතුරු දෙනවා ඇති වෙන්න ආයුධ දෙනවා ඉතින් ඒ නිසා පේනකොට සුවද සාකච්ඡාවෙන් අපිට අප්‍රෝජනයක් තියෙනවා එහෙම නැත්නම් මේ ප්‍රශ්න 10 කියන්නේ අභ්‍යාකට වස්තු ව්‍යාකරණය කරන්නේ නැති බාර ගන්න නැතුව විසිකරන ප්‍රශ්න කියලා කියන්න පුළුවන් අහක දාන නඩු අභ්‍යාකටයි නමුත් මේ බමුණ කොහොම හරි ඒ 10ම ගෙනල්ලා ඒකෙම සරුවචනාංශේ කුප්පනවා අවුස්සනවා. ඉතින් අපි ඒකට සෑහෙන කාලයක් ගත්තා. මේ තල වශයෙන් අපි මේ අද දේශනාවට මතක් කිරීමක් නිදානයක් උප්පත්ති කතාවක් කියනවනම් ඒ ප්‍රශ්න 10යි තියෙන්නේ මේ ලෝකේ శాశ్వතද උච්ඡේදද කියලා. ලෝකේ සදාකාලිකද නැත්නම් අපි මැරුණාට පස්සේ ලෝකෙත් මැරලා යනවාද කියලා. එහෙම නැත්නම් මේ ලෝකයේ අන්තයක් තියනවාද? මේ මයික්‍රොස්කෝප් දාලා ටෙලස්කෝප් දාලා බල්ල බල්ල බල්ල බල්ල මේ මේ ගැලැක්සි එකේ එහෙම නැත්නම් මේ ක්ෂීරපතේ එහෙම නැත්නම් මේ අන්තරීක්ෂයේ කෙලවරක් තියනවාද? එහෙම නැත්නම් කෙලවරක් නැද්ද? අන්තවා අනන්තවා. ඉතින් ඒක තමයි අද තියෙන ලෝකේ තියෙන ප්‍රධානම එහෙම නැත්නම් විශාලම ජාත්‍යන්තර මේ පරිශන ආයතන වල අපින් ගන්න ආදායම් බදු යොදවන උවර තමයි. ලෝකේ අන්තයක් තියෙනවා කියලා වෙනම විද්‍යාඥ කොටසක් කියනවා. අන්තයක් නැහැ කියන එකට තම කොටාශයක් ඉන්නවා. මේගොල්ලෝ ඉතින් සදාකාලිකව වවාගෙන කනවා. ඒක එකක්වත් කෙලවර කරන්න බෑ. හැබැයි කෙලවර කරන්න බැරි බව විතර දන්නෙත් නැහැ. ඒ නිසා අනුකම්පා කටයුතුයි. ඒ වගේම හෝති තථාගතෝ පරම්මරණ. යම් කිසි කෙනෙක් අවබෝධයක් ලැබුවට පස්සේ කියන එක වගේ තමයි තථාගත වචනේ මෙතන වර නැගෙන. ඉතින් තථාගත කියන වචනේ සාමාන්‍යයෙන් නම් සර්වඥන් වහන්සේට තමයි අපි යොදන්නේ. නමුත් මෙතන අවබෝධ ලැබපු කෙනා කියන රහතන් වහන්සේ කියන එක සාමාන්‍ය ගන්න පුළුවන්. රාතන් වහන්සේට මරණින් මත්තේ පැවැත්මක් තියනවාද? නැත්නම් මරණින් මත්තේ පැවැත්මක් නැද්ද? නැත්නම් තියෙනව නැහැ දෙකමද? නැත්නම් තියෙනවත් නැහැ නැත්තත් නැහැ. කියන තුන හතරමද කියලා පරාමරණ. එනස්තම මේ කළ දේ හොඳක් තියෙනවා. අම්මෙක් තාත්තෙක් ඉන්නවා. කළ දේ හොඳක් නැහැ. අම්මෙක් තාත්තෙක් නැහැ. කොන්නගේ ප්‍රශ්න જાති 10ක් අරගෙන එදා සරුවත් යනසේ පහළ වෙනකොට ලෝකේ මේ සාකච්ඡාව ගිහිල්ලා පිටියට හැප්පිලා හිටියා කාටවත් උත්තර දෙනවා. ඉතින් මේ බමුණත් මේකයි උත්තර දෙන්නේ. ඉතින් සරෝජනසිංහ අහනකොට උදාහරණයක් වශයෙන් සස්සසාලෝකේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤන්ති එවම් දිට්ඨිනෝ භගවා හෝති කියලා ස්වාමීන් වහන්සේ මේ ලෝකේ සාස්වතයි එයමයි සත්‍යය අනික්ෂාල බොරුයි කියන දෘෂ්ටිය දින්න කියනකොට බුදුහාමස් කියනවා ලෝක සාස්වතයි එයමයි සත්‍යය අනිකවරු බොරුයි කියන දෘෂ්ටි මම නැහැ එන ලෝකේ අසාස්වතද ඒත් නැහැ. 10ටම නෑ නෑ කියන උඩ බමුණ අහනවා දැන් හොඳයි ඔබ වහන්සේ තියෙන කොටම නෑ කිව්වා දැන් ඔබ වහන්සේ තියෙනවා කියන මොනවාරි තියෙනවද කියලා. නැත්නම් මොනවාරි දේශනා කරන ධර්මයක් බුදු වෙලා කියන දෙයක් අරකට නෑ මේකත් නෑ කිව්වොත් නාස්තිකවාදයකට නෙවැටෙන්නේ. ප්‍රශ්න පැන යාමක් නේ. ඒතර සරුවචාන්සේ සඳහන් කරනවා මම මේ කියන්න හදන්නේ මේ පංච උපාදානස්කන්ධයක් තියෙනවා. අන්නේ පංච උපාදානස්කන්ධයේ තියෙන දුකයි ඒ දුක නැති කිරීමයි විතරයි. මට කියන්න තියෙන ඔච්චරයි. ඉන් එපිට මෙව නෑ මේ ලෝකේ මේ ප්‍රශ්න නෑ කියන්නෙත් නෑ මම මම මේකට උත්තර බැඳිය යුතුයි කියන්නෙත් නෑ. මම මේ උත්තර දුන්නට සර්වචනස්ගේ සුදුසුකම් අඩු වෙන්නෙත් නෑ. කියලා දැන් බමුණට දෙනවා මේ බුදුරජාණන්සේගේ කියන්ට ඕනේ අපි කියෝ චතුරාර්ය සත්‍යය නැත්නම් බුදුරජාණන්සේගේ ආරපද්ධතිය දෙනවා. දීලිවර වෙලා ඒ බමුණගේ තියෙන උනන්දුව කියන්නේ අර ප්‍රශ්න විසඳුවා න්යාය කියලා හිතමනාප කරගෙන සලුවක සාදාල් නැගිටලා යන්නේ මේ ටික අහන්න පොඩ්ඩක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් මේ සරුවච්චන් ආංශය කෙනෙක් ලෝකේ පහළ වුණාට පස්සේ සරුවච්චන් ආංශයේ අවබෝධ නොකරපු හුදී ජනතාව වෙනුවෙන් එහෙම නැත්නම් මේ දිගට පස්සේ පහළ වෙන අපි වාගේ විනීය ජනතාව වෙනුවෙන් කිව යුතු කාරණාව ඉතින් එක එක පැති වලින් අහගන්න එපා මේක කාටවත් බුදුහාමුදුරන් තරම් තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒක නිසා මේ බුදුහාමරගේ ඉදිරිපත් කිරීමට බමුණ සාක්ෂිකාරයෙක් වීම, පාර්ශවකරුවෙක් වීම ඊටාම වැදගත් වෙනවා. මොකද අපි හිටියනම් අපිට ওই ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. හැබැයි උත්තරේ වැදගත් වෙන අපි දාන්න. ඒ නිසා අපිට බමුණ පහත් කළා සලකන්න පුළුවන් කමකුත් නැහැ. බමුණ බුදුහාමරගෙන් යම් ප්‍රමාණයක කරුණු අරගෙන තියෙනවා. හැබැයි අරගන්න ගියේ බුදුජානනාංශයේ පරද්දන අදහසින් වගේ කියලා තමයි බෞද්ධ ඇහිම් බැලුවට පේන්නේ. ඒත් මේවට අහුම්කම් දෙනකොට පේනවා පරද්දන අදහසකුත් නෙවෙයි උන්වහන්සේ මොනවාරි කියනවා නම් අහන්න තරම් ශ්‍රද්ධාවෙන් අහන්න තරම් විවේකයක් තිබිලා තියෙනවා බබුණාට ඉවසීමක් තිබිලා තියෙනවා. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා මේ පංච උපාදානස්කන්ධයන් ඇති හැටියෙන් දැකලා ඒක දුකයි. ඒ දුක නැති කිරීම විතරයි මම කතා කරන්නේ. ඉන්නේ ඒක විග්‍රහ කරනකොට කියනවා බුදුජානසමේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් සාමාන්‍ය බෞද්ධය අඳුරගන්න මේ උපාදානස්කන්ධ විශේෂෙහි ਸਰවඥාන්සේ පිහිටපු හැටි පිහිටන හැටි අනුන්ට පිහිටිය හොඳයි පිහිටියොත් හොඳයි කියලා කියන හැටි පිළිබඳව කරන දේශනාවේ අපි ඉන්නේ. ඒකෙදී බුදුජානනාංශය සඳහන් කරනවා මේ පුද්ගලයා බොහෝ විට මමය ඒකකයක් වශයෙන් තනි පුද්ගලයෙක් වශයෙන් සලකනවා මොකද එයා දන්නේ නැහැ මේක විචල්්‍ය සාධක රාශියක සංප්‍රයුක්තයක් කියලා. නිසා ඒකකයක් වශයෙන් එයා ඒක හේතු හොයන්න හදනවා. ඒක ඵල හොයන්න හදනවා. මොකද එයා දැනගත්තොත් මේ පුද්ගලයා කියන්නේ සත්‍යා කියලා කියන්නේ මමයා කියලා කියන්නේ හේතු රාශියක් නැත්නම් කරුණු කාරණා රාශික සංගතියක් කියලා. ඒ සංගතියට අදාළ හේතු විවිධයි. ඒ නිසා ඒක හේතුක දෙයක් මේ ලෝකේ ඇති වෙන්නේ නැහැ. ඒක ඵලයකුත් නැහැ. හේතු රාශියක් තියෙනවා. අපිට පේන්නේ ප්‍රසිද්ධ හේතුව විතරයි. ඉතින් අපි ඒකට කරන විනිශ්චය ඒකාන්තයෙන්ම ආංශිකයි. ඒකම අපි දකින්නෙත් එක ඵලයයි. ඒකට වැහිලා තියෙන අනික් ඵල පේන්නෙත් නෑ. ඒකට පැත්තෙන් පැත්තින අනික් ඵල පේන්නෙත් නෑ. ඒක නිසා අපි ගන්න සාක්ෂි පාක්ෂික පාර්ශවිකයි. ඒ නිසා දන්නවනම් <clears throat> පුද්ගලයෙක් කිව්වහම එතන තියෙන උපාදානස්කන්ධ පහක්. ඒක උඩ බරපතලයින ප්‍රශ්නේ. පානස්කන්ධ පහ කෙලනේ ඒ පුද්ගලයා මේ මාව තහවුරු කරන මාව සාක්ෂි කරන මාව පෙන්වන්න මේ දොඩංගිඩි පහක් බදාගෙන ඉන්නේ. ගෙඩි පහක් බදාගෙන ඉන්නේ. හැබැයි එයා අර කතරගම දෙයියන්න මූණු හයයි කඳවල් එකයි වගේ කඳෙන් අල්ලගත්තට මේකට මූණු පහක් තියෙන බව දන්නේ නැහැ. ඉතින් ඒ නිසා එයා එක්කෙනෙක් අල්ලගෙන මම කියන්නේ ඒක ඝණයක් ඒක පුද්ගලයෙක් ඒක සතෙක් කියලා කියන ඉතින් සරුවචන්ස කියන එක ඒ අල්ලගත්ත එක හරි ඒක තමයි ඉතින් මාත් අල්ලගත්තේ. නමුත් මම කියනවා ඔයාලට මූණු පහක් තියෙනවායි කියලා. නැත්නම් මේ අල්ලගත්තේ මිටික් කියලා. කලාපයක් කියලා. එහෙම නැත්නම් ඝණයක් කියලා. මේ ඒක ඝන සංඥාව ආවොත් මම කරනවා කියන එක මට වුණා කියන එක වළක්වන්න බෑ. නමුත් මෙතන පහක් තියෙනවා. ඒක නිසා එකක් තමයි මේ රූපය කියන ස්කන්ධේ ඒක කියනවා මම කරේ කියලා. ඉතින් ඒකල්ල කියනවා ඒකල්ල කියනවා මට රිදුනේ කියලා. මට දැනුනේ කියලා රූපස්කන්ධය වෙනමම මේ දේශ සීමා අරගලයක් හදන්න හදනවා. ඉතින් ඔක්කොම ඉව කරද්දි නටද්දි වේදනාස්කන්ධය කියලා කියලා නෑ නේ. මේක මම ඉකලේ ඔය වේදනාව ඇවිල්ලා නිකන් පැහිය වෙන්න හැදුවට මුඳුන වෙන්න හැදුවට මමයි කලේ විඳවන්නේ මමයි හොඳ හෝ නරක මටයි තියෙන්නේ මම ওই රූපෙන් වෙනස් මම වේදනාව කියන ස්කන්ධයක් මම නාම නෙවෙයි මම රූප නෙවෙයි නාම මම අරූපයි ආයතකොට මේ ඒ කතාව දෙක ගහගත්ත සංඥාව කියලා කියනවා. උඹලා දෙන වෙන් කරලා අඳුර ගන්නවත් මම ඉන්නේ හින්දා අඳුනා ගැනීම වෙන්නේ මගෙන්. ඒක නිසා මේ දේවල් දැන ගැනීම සඳහා ලකුණු කියන්නේත් මම. ලකුණු අනුව දැනගන්නෙත් මම. ඒ නිසා උඹලෝ කතා කරන හැම භාෂාවම හැම sannivedanayaක්ම මගේ නූල් සූත්‍රයක්. උඹලා නූල් සූත්‍රය දන්නේ නැතුව මේ කතා කරනකොට උඹලා කතා කරන දේ කිසිම හරයක් නැහැ. තියෙන සංඥා ටිකක් විතරයි. ඒ නිසා මෙතන සෙල්ලංකාරය මමයි. මම දැම්මොත් සංඥාවක් උඹලා කොට ගන්නෑ. උඹලා කනවා ඒක. ඒ නිසා දැනටත් කාලා තියෙන සංඥාවක් කියලා එහෙමනම් කියන්නේ නෑ නමුත් සංඥාව එහෙම තමයි අපිට කියන්න වෙන පුද්ගලෙක් වශයෙන් ගත්තොත්. ඒකට සංස්කාර ඉඳලා කියනවා රූප වුණත් වේදනා වුණත් සංඥා වුණත් උඹලා ඒ ඒ බව දැනගත්තට පස්සේ කෙරුම මමයි. කෙරුවාවල් කරවන්නේ මමයි. මම තමයි කාය කෙරුවා. මම තමයි වචනේ කෙරුවා. මම තමයි හිතේ කෙරුමා. ඒ නිසා උඹලා රූප කියාගත්තත් වේදනා කියාගත්තා සංඥා වශයෙන් එකිනෙකට ලේබල් ගහගෙන කටයුතු කරත් වෙච්ච යමක් තියෙනවා නම් මමයි කෙරුම. හැබැයි යා කියන්නේ වෙච්ච සියල්ලම දුක කියලා. යා කියන්නේ මම අර නිර්මාණය කරා මේ දක්ෂකම තිබුණා මේ දියුණුව හැදුවා මට තමයි මුල්ම අදහස ආවේ මම තමයි මුල්ුනේ කියලා එයා දඟලනවා. ඇත්ත 100%ක්ම ඇත්ත. නමුත් සර්වචනාංශි පස්සේ සූත්‍රය උනට වෙනවා මෙයා කරලා තියෙන හැටි ඔක්කොම දුක පිණිස විතරයි කරලා තියෙන්නේ. ඒකට අපි යාට තෑගිත් දීලා තියෙනවා නොබෙල් ප්‍රයිස් උත් දීලා තියෙනවා ඔක්කොම දීලා තියෙනවා. කෙරුමත් එයා තමයි. හැබැයි එයා දන්නේ නැහැ රෙද්ද උසලා බැලුවොත් දුකක් හදලා තියෙන කියලා. ඔය හතර අල්ලගන්නට සාමාන්‍යයෙන් එදා ඉන්න ඉන්දියානු බමුණු සමාජයේ ප්‍රාග් බෞද්ධ සමාජයේ දක්ෂ වෙලා තියෙනවා. හැබැයි ඒගොල්ලන් දැනගෙන හිටිය පිටිපස්සේ විඥානය කියලා එකක් තියෙනවා. මේක තමයි ඔක්කොටම හොරමුලේ නායකයා එයා තමයි ඇත්තටම කරන්න කියන එකයි බමුණු අතේ තිබුණු න්‍යායය. ඒගොල්ලෝ මේ කෝෂ නියාමයක් කියන්නේ කෝෂේ පිටම කරඬුව තමයි රූපේ. ඒක යට තමයි වේදනාව තියෙන. වේදනාවට සංඥා තියෙනවා. සංඥා සංස්කාර තියෙනවා. ඒක මැද පොල් ගහක ගොබේ වගේ දන්ත ධාතුන් වහන්සේ කරඬු හතක් වැඩ ඉන්නවා වගේ මැද විඥානිනෝ මෙයා තමයි කෙරුමා. ඒ විඥාණය විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි කියලා බුද්ධ ධර්මෙත් නිකායක් තියෙනවා. අන්තිමට බලනකොට විඥානය විතරයි. විඤ්ඤාති විඥාණය කරන විඤ්ඤාත් වලින් තමයි මේ මුළු ලෝකේ තියෙන්නේ. ඒ විඤ්ඤාති මාත්‍රයක් විතරයි මේ ලෝකේ වෙන මොකක්වත් නැහැ. ඒක මහායාන මේ යෝගාචාර කියලා වෙනම නිකායක් තියෙනවා. විඤ්ඤාති මාත්‍ර සාතිද්දී පරම විඥානාර්ථ සභාව කියලා ඔය අනගාരിക ධර්මපාලතුමයි බ්ලැවට්ස් කියලා වෙන් වෙන්න හේතුනෙත් ওই මාත්‍රකාව. ඒගොල්ල පරම විඥානේ පරමයි. ඒක Hindu සහ බෞද්ධ අතර මැදින් යන අද්වෛතවාදයේ අදත් ලොකු බේරගන්න බැරි තැනකට අපි අතපත් වෙලා තියෙනවා. සංඛ්‍ය කියන මිනිස්සයා නැවත බුද්ධ ආගම Hindu ආගම ඇතුළට ඇදලා ගත්තා. ඔය අද්වෛත වාදයන්. ඒ අද්වෛත වාදයට ගියාම අපි මේ අද කතා කරන දෙයටත් වඩා බොහොම සියුම් තැනක් තියෙන්නේ. හැබැයි ඒක බුද්ධාව විනාශ කරන්න ආව මතයක් කියලා මත ප්‍රකාශ කරනවා. නමුත් ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ තරම් සියුම් ගැටයකින් තමයි බුදුරජාණන්සේ මැකුවේ ඉන්දියාවේ. ඒත් ඔය අද්වෛතවාදී මේ විඥානේ තමයි සෙල්ලංකාරයයි. ඒතකොට විඥානේද බ්‍රහ්ම පදාර්ථය කියන්නේ. විඥාන කියන්නේ පුද්ගල වදයක්ද? විඥානය කියලා කියන්නේ සදාතනික චිත්ත නියාමයක්ද? එහෙම නැත්නම් විඥානය කියලා කියන්නේ න්‍යාය ධර්මයක්ද? කියන දෙකේ පුද්ගලවාද පුද්ගලත්වය අයින් කරලා ගන්න වාද අතර ඒ හරි අමාරුයි මේ පොතක බලලා එහෙම නැත්නම් මේ දර්ශනයකට ගිහිල්ලා විශේෂ කාරණාවක් වශයෙන් තේරුම් ගන්න. දැන් තේරුම් ගන්නකොට ඔළුව ක්‍රේල් වෙනවා. ඒකට ගියාට පස්සේ කල්පනා කරන ගත්තාම දැන් මේ කල්පනා කරන මමත් මේ කල්පනා කරන කෙලේශයක්ද මේ කතා කරන කෙලේශයක්ද එහෙනම් මේ කතා නොකර භාවනා කරන එක හොඳද සත්‍යමත් වෙන එක හරියද එතකොට ඇත්තට මේ විඥානය පිළිබඳ නොදැන සත්‍යමත් වීමේ පමණ නිවන් දකින්න පුළුවන්ද? සාමියුත් ප්‍රශ්න. ඉතින් ඒ අනුව බලනකොට අපි පසුගිය දවස් හතරේ රූපය මමය නැත්නම් රූපය පිළිබඳව මේකේ තියෙන මායාකාරී ස්වභාවය. වේදනා සංඥා සංකාර ගෙවම් කරනවා. ගෙවම් කරා කියලා කියන අපි 100ක් දක්ෂ වෙලා අපි නිවන් දැක්කයි කියන එක නෙවෙයි. අපි ශක්ති ප්‍රමාණය විග්‍රහ කරගත්තා. අද අපිට ඉතුරුලා තියෙන්නේ ඉති විඥාණං. ඉති විඥානස සමුදයෝ. ඉති විඥානස අත්ථගමෝ. කියලා බුදුසසුනේ සඳහන් කළ තුන විඥාණයටත් තියෙනවා මම රූපේ නෙවෙයි කියලා මම වේදනාව නෙවෙයි කියලා සංඥාව නෙවෙයි කියලා සංස්කාර නෙවෙයි කියලා ඒකටම අච්ඡන්ත ලක්ෂණ වගේක් තියෙනවා. පෞද්ගලික ලක්ෂණ වගේක් තියෙනවා. වෙනමම නැපෙනී හිටිනවා. ඒ නිසා බුදුරජාණන්සේ මේ ස්කන්ධ කඳු පහෙන් විඥාන ස්කන්ධයත් අයින් කරලා තිබුණා. ඊට ඉස්සෙල්ලත් තිබුණා ඒක. බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලත් විඥානයේ වෙනමම මේ මමයා කියන එකේ දෙපාර්තමේන්තු පහෙන් ආයතනවල පහෙන් එකක් විදිහට පංචවෝකාර භාවයේ මේ විඥානයත් තියෙනවා. එතකොට මේ විඥාණය මේ මේ පමණය මෙතනින් එහාට රූප වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන් කියලා මේ විඥානයේ මරියාදාව, විඥානයේ සීමාව එහෙම නැත්නම් විඥානයේ වෙන්කොට හඳුනා ගන්න ගතියට දන්නේ නැත්නම් මේ විඥානයේ මේ විඥාන නෙවෙයි කියන එක දන්නේ නැත්නම් ඒක නැති භාවනා කරාට අලකොල මීනකොල දන්නේ නැතුව කෙහෙල් ගහ පොල් ගහ දන්නේ නැතුව කකා කකා යන ගමනක් වෙන්නේ. ඉතින් එහෙම නැතුවත් බෑ. ඒ කකා කකා යනකොට කවුරු හරි ඇවිල්ලා බුදු කෙනෙක් බුදු ධර්මයක් බුද්ධ ශ්‍රාවකෙක් කියන්නේ ඔන්න ඔය තියෙන පලාමල්ලේ මෙන්න මේකයි විඥානය කියලා කියන්නේ කියලා. ඉතින් එතකොට අපිට වෙනවා විඥානය පිළිබඳ අර්ථකථනයක් ගන්න. මේ මේ කියන අගිවච්ඡ ගෝත්‍රයේ සූත්‍රයේ සන්දර්භයට සාපේක්ෂව විඥානය කියලා කියන්නේ මම සහ මම නෙවෙයි කියලා බෙදෙන බෙතිල්ල. මොන දේ හරි ගැටුමකට ප්‍රපංචයකට කතාවකට ගිතුමකට සිත්තමකට නිර්මාණයකට හේතු වෙන්නේ මේක සහ මේක නොවේ කියන අතර වෙනස තමයි. ඒක තමයි ඉති විඥාන උච්චර විඥානය කරන්නේ. ඒක බෙදපු ගමන් දෙන්න ගහ ගන්න. ඒක තමයි ලෝකත් ස්වභාවය. බෙදලා නැති වෙලාවෙත් ගහ ගන්නවා. ඉතින් ගහ ගන්න ලිත ඌ මට ගහනවා මට ඌ ගහනවා නේද කොට. එතකොට ඒකේ ෆයිට් එකක් නැහැ. දැන් ඌයි මායි වෙංගල ඌ මට ගහනවා මට ඌ ගහනවා වෙනවා විඥානේ ඔන්න ඔතන තමයි ඉන්නේ. එතකොට විනෝද සමයේ බටි කතා කරලා කියනවා මචං දුන්නා ෆයිට් එකක්. ඌ මට්ට ගහන මට ඌ ගහන ඌ මට්ට ගහන මට ඌ ගහන. ළඟින් තියා කොබ්බවනේ ගුටි කාලා තියෙන. ඉතින් අර කරවටිකන් එන ඇත්ත කතාව. ඒ කියන්නේ මෙහෙමයි මට ඌ ගහන ඌ මට ගහන. එච්චරයි. ඌක තමයි සංසාරේ ඌක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඌ මට ගහනවා මම ඌට ගහනවා කියපු ගමන් විඥානේ ඇවිල්ලා ඉතින් ඊට පස්සේ යුක්තිය අයුක්තිය හරි වැරදි හොඳ නරක පිට මම එන්න පටන් ගන්නවා. ඉතින් අර ජෝක් එකක් වුණත් ඌ මට ගහනවා මට ඌ ගහනවා කියන එක තමයි අපි ඉල්ලගෙන ගන්න පරිප්පුවක් මේ සංසාරේ කියන්නේ. අපි හිතන එක නෑ ඒක දෙයයන් ආංශ කරපු එකක් කුහුණියමක් කරපු එකක් නැත්නම් අසවල් විස බීජ කරපු එකක් කියලා මොකෙක් හරි ඒජන්ත කෙනෙක්පත් කරගන්න හදන. ඒකලා ඒ ඒජන්තර ගහන එක තමයි ওই ලෝක විශ්ය කියන්නේ. කවුරු හරි එකක් අල්ල ගන්නවා මේ වැඩේට. එක්ක ආණ්ඩුව අල්ල ගන්නවා. එතන කාලගුණය අල්ල ගන්න. එතන කාපු ආහාර අල්ල ගන්න. මොකක්කටි අල්ලන්නේ කියනවා. අන්නනන්නර පරට්ට යන වුණා නම් මේ තේරම හරින ඕනෝක මරලා දාමු කියලා ඔක්කොමලා එකතු වෙලා ඒ කුණීන බණ්ඩියාට පහර දෙන්න තමයි අද ලෝකේ තියෙන දේශපාලන කතා තියෙන්නේ. ඒක පත් කරන හැටි බලනකොට ඒ වැඩිකාරය අහවලයි කියලා පත් කරන හැටි බලනකොට සියල්ලම එකතු වෙලා කවුරු හරි එකෙක් අල්ල ගන්නවා. අල්ලගෙනilla ඌට ගහලා ඔක්කොම සතුටින් ගෙදර ගිහිල්ලා බලනකොට අර දුකම තමයි. අර අල්ලන් ඉස්සලා තිබුණ එකම තමයි තියෙන්නේ. ඊට පස්සේ ඌනේ වෙන ඊගාවේ කල්ලනවා. ඒකට අපි පක්ෂ පිහිටවනවා, ආර්ථිකය හදා ගන්නවා, සමාජ මට්ටම් හදා ගන්නවා. ලාභ සත්කාර සම්මාන සිලෝකම ඔක්කොම අල්ල ගන්නවා. නමුත් මේ හපාගෙන කන්නේ තමන්ගේම වල්ගේ කියලා දන්නවනේ. කාල සර්පයා තමන්ගේ වල්ගේ අල්ලගෙන අයියෙන් හපනවා. දැන් අහු උනායි කියලා. ගිලගෙන ගිලගෙන බලනකොට ඔළුවට කිට්ට කොන රදෙන්නේ මගේම වල්ගේ තමයි හපලා තියෙන්නේ කියලා. ඒ කාරණාව තේරුම් ගන්න අපි කැමතිත් නැහැ. අපිට ඕනේ මම සුද්ධවන්තයි මම හරි මේ අසාධාරණ හූනියම් ක්‍රමයක් නිසායි මම අමාරු වෙන්නේ. අසාධාරණ රාජ්‍ය තන්ත්‍රයක් නිසායි මම වැටුනේ. අසාධාරණ ආර්ථිකයක් නිසායි මම වැටුනේ. අසාධාරණ කාලගුණයක් නිසායි මම වැටුනේ කියලා කවුරු හරි ඒජන්ත කෙනෙක්පත් කරගන්න තමයි විඥානය දෙන්නේ. ඉතින් මේක අපි හිතන ඥානය කියලා. දීපු ගමන් ඒ මනුස්සයාට විරුද්ධව කැතපට ගහගෙන අපි කෑවත් නැතත් බීවෙත් නැතත් අපිට ෆයිට් එකක් තියෙනවා. ෆයිට් එකේ ජීවත් වෙනවා. දිගටම යන්නේ ඕකමයි. ඒ ඒජන්ට් මාරු කරනවා අපි. වැරදි කාර්යය එක එක නැකින මාරු කරන එක කිල රජුන්ගේ තීන්දුවේ තියෙන එකයි. දිගින් දිගටම දිගින් දිගටම අපි කවුරු හරි හොයනවා මේ කුරුසෙත් තියලා එන ගහන්න එකේ. ඌට එන ගැවුවට පස්සේ සියල්ල සතුටින් හමාර වෙනවා. හැබැයි ගෙදර ගිහිල්ලා බලනකොට අතකම තමයි. මොකද මිනිහා නෙමෙයි වැරදි කාර්යය. යේසුස් ක්‍රිස්තුස්වන්සට එන ගැහුවත් මොකක්වත් ප්‍රශ්නයක් විසඳුනේ නැහැ. මෙන්න මේ කටයුත්තේදී මේ විඥානයේ ක්‍රියාවලිය භාවනාවෙන් ඇල්ලිය හැක්කක්ද තර්කයෙන් ඇල්ලිය හැක්කක්ද විඥාණය මේ ඉති විඥාණං කියන එක දක්වන එකේදී විඥාණයම නෙවෙයිද මේ අපිට මේ ලනුව උගන්වන්නේ. ඒක බුදුබණක් තමයි. ඉති විඥාණං කියලා මේ මෙතකින් විඥානයේ වේයයි අපි අඳුර ගන්නකොට මේ මගේ විඥානයේ කැමැතිද මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මගේ විඥානයේ කැමැතිද විඥානේ පචකල දාන්න. මගේ විඥානේ කැමැතිද විඥානේ නිෂ්ප්‍රභ කරන්න. මම කැමැති මගේ ඔළුව හපා කන්නේ. මම කැමැතිද මගේ මාන්නේ දිට්ඨිය අයින් කරන්න. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ ඉති විඥානං කියන කාරණාව ධර්ම කාරණාවක් කියලා හිතනවා නම් ඒක අඟ දිගේ ඉහළට පීලන එකේ. භූමි සම්ප්‍රදායට අහුවෙච්ච එකක් නෙවෙයි. ඒ මනුස්සයාට ඊට පස්සේ Tamange මෝලුව කණ්ඩ හදන මිනිහෙක් වශයෙන් තමයි තේරෙන්නේ. කොටිම්ම කියනවා නම් ඉති විඥානං කියන ප්‍රශ්නයට ඔළුව දෙන මිනිහා ඥානභාගීය සීදීනසා ගැනීමකටයි පුරුදු වෙනවා. ඒ නිසා හීන් දාඩි දානවා කාට හරි ඥාණයෙන් තමයි සීදීනස ගන්න හදනවා. ඉතින් ඒක කවුරක්වත් කැමති නැහැ. අපි මේ සීදී බේරගෙන තමයි ඔක්කොම හදන්න. එතකොට විඥානේ බේරලා ඉවරයි. ඌ දිගටම ගැටි ගහගෙන ගහගෙන යනවා. නිසා කොයියම්ම කියලාක ඉති විඥාණං කියන එකට හිත ගියා නම් උන් දැක්කෝ හිරි වැටෙන්න ඕනේ. එහෙ නැත්නම් උන්දට නිින්ද යන්න ඕනේ. එහෙ නැත්නම් උන්දගේ ඔළුව පුපුරන්න ඕනේ. මානසික රෝගයක් තියෙනවා වැඩි වෙන්න ඕනේ. කායික රෝගයක් තියෙනවා වැඩි වෙන්න ඕනේ. එහෙනම් ගියයි කොන්න භාවනාව යනවා. මේ විඥානං කියනට අත තියලා දැන් මේක විදුලි වේගෙට කරන්ට් එකට රබර් රත්තක් නැතුව අත තියලා ඒ මනුස්සයාට තේරෙන පටන් ගන්නවා මෙතෙන් අත තිබ්බ ගමන් මුළු ඇඟම තහලවනවා මුළු විඥානය කියන්නේ මුළු ඥාන ප්‍රස්ථානෙම තහලවනවා උදාහරණයක් වශයෙන් කියනවා ලෝකේ තියෙන හොඳම ශක්තිමත්ම පාලම හදන ඉංජිනේරුවා හලියටම පාර්මේ ගුරුත්ව කේන්ද්‍රයට ස්ථාවරේ දීලා සමබර කරලා ඒක පිහිටුවන්නේ ඒ පොළවේ තියෙන ඔක්කොම භූවිෂමතා ලක්ෂණ සලකලා ඒක බොහෝම තහවුරු වෙන තාලෙට ඒ නිසා කාටවත් හිතෙන්නේ ඒ පාලම කාර් එකක් ගියාට බුල්ඩෝසර් කැඩෙයි කියලා. මොකද ඒ තරම් ඒක තහවුරුයි. ඒ නිසා ඒ අපේ ගමේ තියෙනවා මේ කවියක් පීරා දෙනියේ හික සිත් ඇති මහත්තුරු පාලම සදන්නට ගත්තේ ගල්පතුරු ඒවත් මදිව තව ගත්තේ යකඩ කරු පාලම තිබේ මිහි කත පවතිනාතුරු කියලා අපි හිතනවා මොනවා හරි කඩන්න ඕන ඉතින් පෙර දිනේ පාලම මැද මැද කනෝ කඩාන ඵලයන් කියලා තමයි කියන්නේ කඩන්න බෑ ඉතරම් ඒක තාම දුවනවා නමුත් භෞතික විද්‍යාව විනෝදේ පොතේ පයිරල්මන් කියනවා මේ මේ පාරමේ හරියට ගුරුත්ව කේන්ද්‍රය අල්ලලා ගම්මිරි සැටයකින් ගැහුවොත් මුළු පාලම හෙල්ලුම් කරනවා. ගුරුත්ව කේන්ද්‍රයට හරියට ගම්මිරි සැටයකින් ගැහුවොත් ඒක දෙදරනවා. ගම්මිරි සැටේ ප්‍රමාණයට දෙදරනවා. ඒ දෙදරුමේ දෝලන කාලය අල්ලලා දෝලනියත් එක්කම දෙවෙනි ගම්මිරි සැටේ ගැහුවොත් දෙදරුම දෙගුණයකට කිට්ටු කරන්න පුළුවන්. හරියටම පාලන දෝලන වෙන ගහනකොට දෙවෙනි ගම්මිරි සැටෙන් ගහලා ගහලා කඩන්න පුළුවන් පාලම කියලා. ගහන්න ඕන හැබැයි ගුරුත්ව කේන්ද්‍රය. ජිල් බෝල් එකෙන් ගැහුවා නම් ඒක ඔය ගාන්ටාරේ ගහනකොට ඒ ගහන්ටාරේ ගහගුවාම සාමිතික වදින ගන්න තියෙනවා. ආචාහිටිය ගොනා බැඳ වගේ ගහගෙන ගහගෙන ගියාට ඕකේ සද්ද ගන්න බෑ. සද්ද ගන්න තැනක් තියෙනවා. ඒ තැනට හරියට තට්ටු කරන්නේ පිටින් තට්ටු කරත් ඒ දෝලන වේගය එකිනෙකා ගැටෙන්නේ නැහැ ඕනම සංගීත බණ්ඩක තියෙනවා. අන්න වගේ තමයි මේ විඥානයේ කියන අත්ත තිබ්බ ගමන් මහා ලොක වෙන ගහන්න ඕනේ නැහැ බෝම්බ ගහන්න ඕනේ නැහැ ලෑන්ඩ් මයින් තියන්න ඕනේ නැහැ ගම්මිරිසටින් ගහපු ගමන් තේරෙන්න පටන් ගන්නවා සහලනවා කියලා. පුද්ගලයාම සහල වුණා. ඥානියත් සහල වුණා නාම ධර්මයත් රූප ධර්මයේ සානිසය හරි එක මෙනෙහි කිරීමක් හිරව ගමන් මනසට තියෙන භාවනා පටන් ගන්නතයි කියලා. මෙනෙහි කිරීම කියන්නේ ඔන්න ඒක ගම්මිරි සැටයක්. ඒක නිවන් දැකලා නෑ තාම පාලම කඩා වැටලා නෑ. නමුත් මුළු පාලම සහලවන්න එක මෙනෙහි කිරීමයි ඕන. විඥාණය ඉති විඥානත ඉති රූපං කිව්වත් ඇති. මේ රූපය හැබැයි ඒක සවේදනත් එක්ක පටලවා ගන්න. පැටලවා ගත්තොත් ඒ කම්පන වේගයේ මුළු දේහෙම පුපුරවන්නේ නැහැ. දේහෙම දෙදරවන්නේ නැහැ. ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංඛාරා. ඔය මොන එකක් හරි කමන්නේ ඒකට ඒක සංස්කාර ගතිකෙනක ස්වාධීනව මතුවේ. ඒ උපාදෝ පඤ්ඤාජාර උප්පත්තියක් තියෙනවා. වයෝ පඤ්ඤාජික නැති වෙන්නේ තනික් කට්ටිය පටලවා ගන්න නෙවෙයි. විපරිණ අඤ්‍යතත්තම් පඤ්ඤායති රූපේ විපරිණාමයටපත් වෙන්නේ වේදනාවත් එක්ක පටලවා ගන්න නෙවෙයි. උණු කිල්ලක් උණ ගහක් මැදින් උඩට එනකොට හැමතැනටම අතුපතර පැටලිලා තිබුණාට ඒ උණ ගහේ කොටස් වෙනයි. ඒක අතුපතර පැටලිලා ඒක වෙනම දෙයක්. අන්න ඒ විදිහට එක මෙනෙහි කිරීම. අපේ මේ අද තියෙන භාවනා පාරිභාෂික શબ્දමාලා මම මේ පාවිච්චි කරන්නේ එක මෙනෙහි කිරීමක් කරන ඒ මනසට තේරෙනවා. දැන් නම් වැදුණා අඩියටම බොක්කටම නාභියටම වැදුණයි කියලා තේරෙනවා. ඉෂා කවදා හරි කිතන වැඩිම ජොලිය තියෙන්නේ. නැත්නම් වැඩිම රසාස්වාදේ තියෙන්නේ රූපේ අල්ල ගන්නවටත් වඩා ඉති විඥානං කියලා අල්ලපු දවසේ මේ කොහොම මාෆියා කල්ලියේ හොරා අහවල් එක්ක නැයි කියලා අහුවෙන පටන් ගත්තා. ඉංගිය ආවා. ඊවත් ඉන්නේ මිනිහා ෆලෝ කරන එක විතරයි. මිනිහා දවල්ට බොහොම ලස්සන විශාල රස්සාවක් කරන හොඳ සුද්ධවන්ත මහත්තයෙක්. රැයටත් මිනිහා වෙනවම ඉන්නේ. නමුත් මිනිහා මේ හොර කල්ලියට ගියාට පස්සේ එක එකක් දන්නේ මේ අහවල් පුද්ගලයා අහවල් මහත්මා ගතිය කරන තමයි මේ හොරකල්ලි නායකයා කියලා දන්නේ. මේකයි කියලා කාට හරි සංඥා මාත්‍රයක් ගත්ත ගමන් අදාහ ගන්න බෑ මේ මිනිස්සු නේද දවස පුස්සේම අපිට සදාචාරය උගන්වන්නේ. මේගොල්ලෝ නේද අපිට ඇවිල්ලා ඉඳින් සිටින් කියන්නේ. ඒ මිනිහම නේද මේ අන්තිමට ගන්ති අදින්නේ කියලා බලනකොට කවදාද ඒක තේන්නේ ඔන්නෝකට තමයි මම යකනේ තෝත් ඔච්චරයි බොල. තෝත් මේ ලෝකයට සදාචාරය කතා හිටියට තොගේ හිතෙත් තියෙන්නේ ඕන ඔය විඥාණයමයි කියලා ඔය කොයි කඩප්පුලියගෙත් තියෙන. නැත්නම් කොයි හොරමුලේ නායකයාගෙත් තියෙන. නැත්නම් කොයි බුදුහාමරගෙත් තියෙන ගතිය ඔය විඥානේ තියෙනවා. දැන්ටත් තියෙනවා. අපිට මේක දැකපු දවසේ තේරෙනවා මේ විඥාණයට ඕන නම් අපි බුදු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොර කල්ලියක නායකයෙක් කරන්නත් පුළුවන්. ඒ ඒ ප්‍රභවයට තමයි භවය කියලා කියන්නේ. ඒ ප්‍රභවය අතින් අපි ඔක්කොම සමානයි. අපි ඕනම කෙනෙකුට ප්‍රතිපදා දිගේ ගියොත් බුදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නරක දෙයක් කරන්න හිතාගත්තොත් අපි එක්කෙනෙක්වත් කෙරුවට පස්සේ බැලුවොත් අපි අඟුලි මාලට වැඩිය දරුණුයි. බැලුව වැඩිපුරට නම් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ අර විනය මේ ධර්ම රැකගෙන බාබන දාන සුදු කොඩිය අල්ලගෙන හිටියට භවයේ අතින් බැලුවොත් ප්‍රභවයේ අතින් බැලුවොත් සමානයි. ඉතින් මේ ඔක්කොම ඒක ඒ පැත්තට යදුවොත් බුදු වෙන පැත්තට යදුවොත් යෝනිසමංශකාරය කියනවා. හොරකල්ලියක නායකයෙක් වෙන පැත්තට යදුවොත් අයෝනිසමංශකාරය වෙනවා. එකම කුඩුවේ ඉපදිච්ච ගිරපැටව දෙන්න. අරණ්‍යයට වැටුනොත් එක පැත්තක් හොරකල්ලියට වුණේ දෙන්නම අහිංසක ගිරපැටව දෙන්නේ. හොරකල්ලිය දෝෂෙකුත් නැහැ ඉතින් හොරකල්ලිය හැමදාම හොරකල්ලිය. අරණ්‍ය දෝෂෙකුත් නැහැ එකම කුඩුවේ ගිරපැටව දෙන්න දෙකට වටනකොට තමයි මෙතන ලස්සන පේන්නේ. අන්න වගේ Tamange මනස තුල නැත්නම් මේ විඥානයේ අන්දන ඇඳිල්ල ගලවලා බැලුවොත් සියල්ලේ ප්‍රභවය තියෙනවා කියන එක තමයි මානවයිති වාසිකම කියන්නේ. අපි ඒක දන්නේ නැහැ. අපි ඒක දැන් හොඳ වෙන්න හදලා. එතකොට අපි දන්නේ අපේ තියෙන නරක වෙන්න පුළුවන් හැකියාව අපිට කවදාකවත් වැටහෙන්නේ අපි නරක වෙන්න හැදුවොත් ඒක කොච්චර ඇබ්බැහියක් වෙනවද කියන සංස්කාරයක් වෙනවද කියන අපිට හොඳ වෙන්න තියෙන හැකියාව මකාගෙනමයි නරක වෙන්නේ. නමුත් ආයෙත් මැදට ඇවිල්ලා බැලුවොත් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට manussත්වය තියෙනවා. අම්මා මැරුවත් manussකමට මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අපිට කවුරුවකට දඬුවම් කරන්න අයිතියක් නැහැ. ඒ මොකද මේ මිනිස්සයා తాවකාලිකව ඒ වැරද්ද කරනවා. ඔතෙන් ගියා නම් මාත්ෝක කරනවා. ආයේ මේ කවුරුත් දේරන විදියක් නැහැ. ඒ වෙලාවේ යාට හේතු ගන්නු උඹෙන් හානියක් වෙලා තියෙනවා. එක්කෝ හානිය ගියපන් නැත්නම් ප්‍රසිද්ධ දඬුවමක් විදපන්. එතකොට මානසික සාන්තියක් තියෙනවා. අපිත් යුක්තිය පැසෙනවා කියලා. එසේ කිව්වොත් පස්සන්තෝ පටිකරිස්සාමි කියලා ඌ බන් දැක්කොත් මං හදාගන්නම් කිව්වොත් ඔන්න සාසනේ. එහෙනම් උට පටවලා මොන જાතියෙන් ඌ දනගස්සලා බිම ඇනලා මොනවා කරුවත් ඌට තියෙන ද්වේෂයමයි. යයෝ වේරා පතවති. මෙන්න මේකේ අනුසාකි කරගෙන මගේ මේ හිත නටන නැටිල්ල දැන් මගේ විඥානය කරන මේ නැටවිල්ල දිහා බලලා ඉති විඥානම් මේ රූපේ නෙවෙයි. මේ වේදනාව නෙවෙයි. මේ සංඥාව නෙවෙයි. මේ සංස්කාරය නෙවෙයි. මේ විඥානය කියලා තේරුම් ගන්න බෑයි කියලා කවුරු හරි හිතනවා නම් උණ්ඩ මිනිස්සෙක් නෙවෙයි. හැම මිනිස්සෙකුට මේක තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක වෙන්කොට දැනගැනීම තමයි පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. පිරිසිඳ දැනගැනීම. වෙන්කොට දැන ගැනීම. අපි රචනයක් කියනකොට එක දිගට යායට ලියන්නේ පරිච්ඡේද කඩනවානේ. මේක හඳුන්වා දීම, මේක කතා ශරීරය, මේක නිගමනේ. ඉතින් එහෙම නැත්නම් කතාවේ අපි ලියන රචනයේ තේමාවක් එළියට එන්නේ නැහනේ. අපි ඉස්සලාම හඳුන්වා දීම කරන්නේ. ඊට පස්සේ කතා ශරීරය ලියන එකත් පිළිවෙලට. ඒක රුසියන් ඉදිරිපත් කිරීම සහ ඇමරිකන් ඉදිරිපත් කිරීම. ඉතින් ගියාම යුරෝපාකර ඉදිරිපත් කිරීම සහ ඉන්දියානු ඉදිරිපත් කිරීම කියන්නේ පරිච්ඡේදය ගොඩනගන හැටි. ඒ පරිච්ඡේදය තුලත් ඉතාම සරලතනින් පටන් ගන්න අන්තිමටම අමාරුම වාක්‍යයකින් ඉවර කරන එක තමයි ඒක ක්‍රමය. ඒත් ඉස්ලා අමාරුම වාක්‍යය කියලා ඊගාට ටික ටික ටික ටික සරල ක්‍රමය තමයි අපි ඉන්දියන් ක්‍රමය බුදුරජාන්සේ ක්‍රමය කියලා කියන්නේ. ඉතින් ඒසයි රචනයේ දිහා බලනකොට ලේදේ කොයි යෝගයේ කොයි පැත්තක මානසිකත්වයක් තියෙන මාස්ටර්ද ලියලා තියෙන්නේ කියලා. ඒකට ව්‍යාකරණ දැනගන්න ඕනේ. අන්නේ වගේ විඥානයේ වගේම රූපෙට වේදනාවට සංඥාට සංස්කාරට ආවේනික ලක්ෂණ වගේක් තියෙනවා. අන්නේ ආවේනික ලක්ෂණ වලින් පිටව ඉති විඥාණං කියලා දැනගන්න යම් කිසි කෙනෙකුට පුළුවන් වෙනවනම් මේ द्वේතාවයේ තමයි ලක්ෂණය. විඥානයක් තියෙනවනම් නාම රූප තියෙනවා. ද්වේතාවේ නැති තැනක ඉඳලා ද්වේතාවේ පහළ වුණයි කියලා කියන්නේ විඥානේ නැත්තන් ඉඳලා විඥාන නැත්තන්ට ආවා. ඇත්තන්ට ආවා. ඉතින් මේ ද්වේතාවේ නැති තැන අඳුරන්න බෑ. ඒක මගේ නෙවෙයි. ඒක මේ සබහා ධර්මයේ. අන්න එතන ඉඳලා මම වෙමි කියනකොටම අහංකාර මමින්කාර එනවත් එක්කම මේ මගේ නම මේ මගේ කය කියලා මේ දෙක වෙන්වීමත් එක්කම තමයි දෙපි ද්විබීජපත්‍රි සාකේ ඊට එනකොට දෙපියල්ලක් බෙදෙන. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. ඒ දෙපෙත්ත කියලා කියන්නේ ගහ ප්‍රරෝහණේ වගේම द्वේතාවේ හට ගැනීම. ඉතින් කාටද පුළුවන් වෙන්නේ මේ විඥාණය මමය නෑ විඥානයේ මේයය විඥානයේ මෙතකය කියලා දැනගන්නේ යම් තැනකදී අපි වෙමි කියන කවුන්ටර් ගන්න. නැත්නම් අහිංකාර මමින්කාර වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් උදිපාන්තර නැගිටින්න ඉස්සෙල්ලා මම වර්ගීකරණය කරන්න බෑ. ඒක අර්ථකථනයක් දෙන්නේ. අවබෝධ වෙච්ච ගම ආ නැගිට්ටා කියනකොටම මම නැගිට්ටි මේ 10 කුටියේ කාමරයේම උතුරට ඔළුව දාගෙන දකුණට බෙල්ල දාගෙන කියලා දැනගන්නවත් එකම තමයි කතන්දරේ පටන් ගන්න. දුප්පණම් ගන්න. අසහනේ පටන් ගන්න. ඊට ඉස්සෙල්ලා කිසිම දුකක් නැහැ. ඊට ඉස්සෙල්ලා මේ විඥානයේ තිබුණාට පදනමක් නැහැ. ඉතින් අපිට පේන්නේ නිදාගෙන ජීවත් වෙනවට වැඩිය හොඳයි අවදි වෙන එක. නමුත් අවදි වීමත් එක්කම මේ පීරි ගෑම පටන් ගන්නවා, දාහය පටන් ගන්නවා, තැවීම පටන් ගන්නවා, පරිලාහය පටන් ගන්නවා. දැවිලි තැවිලි පටන් ගන්නවා කියන එක නෙමෙයි අපි මේ දැවිලි තැවිලි ටික වාසනාවන් අනේ වාසනාවන් රොටි රට දෙල් මාළු කියලා උදේපාන්දරම අවදි වෙච්ච ගමන් කියනවා යන්තම් මේ අන්නන්නතර වෙච්ච හිත එහෙම නැත්නම් ආතබුත නැතුව හිත ඕන්න නැත්නම් අල්ලගත්තයි කියලා. දැන් ළමයා බොක්කේ ඉන්නකම් කියන්නේ නැහැ ඉපදුන කියලා කච්චරෑස් ගාපු ගමම්මනේ කියන්නේ බබා හම්බුනායි කියලා. ඒකට අම්මට පුදුම සතුටක් තියෙනවා. අරයා කාට කවදාකවත් නැතුව හුස්ම ලොකු ස්වාමීන් වහන්සේ කියනවා පහමාසේ ඉඳලා පිනාල්ලේ ඉඳලා කටුකම්බියක් අදිනවා වගේලු එන්නේ දූවිලි සහිත වාතේ යනකොට කවදාකවත් මේ ජරාවක් නැතුව ජීවත් වෙච්ච එක අඬාගෙන එනකොට තාත්තට සන්තෝසයි අම්මට සන්තෝසයි වෙන්න බම්මට සද්දාහයක් හම්බ වෙනවා ඒ කාලේ. ඉන්නකොම සාර්ථකයි. ඉපදුනේ ළමෙක්. පණ තියෙන. ඒ නැත්තම් සයිලන්ට් බර්ත් එකක් මලකුණක්. ඉති මේ ඇඳිල්ලනේ අපි මේ රූපේ ඉපදීනේ ලක්ෂණය අඬාගෙන ඉපදින අපි අඬවලා මැරෙනවා. ඒ කාලතර ජීවිතේ අපි අනේ මේ මිනිස්සෙක් ඉපදුනා කොච්චර වාසනාවන්තද කියලා මේ manussත්ත්ව ප්‍රතිලාභය අපි අගය කරනවා. මේ අගය කිරීමේදී මේ දුක් සහිත ක්‍රදේශයේ ජීවිතයේ බවත් දුක් වැටහෙන්නේ නැති ජීවිතේ මත් වෙලා නිින්ද ගිහිල්ලා ක්ලාන්ත වෙලා වගේ කියන එකනේ අපේ සම්මතයේ තියෙන නිසා නිවනත් වැටෙන්න මත් වෙච්ච ක්ලාන්ත වෙච්ච මැරිච්ච පැත්තට. ජීවිතය කියලා කියන්නේ ගහගනින් මැරගන් මැර තමයි ෆයිට් එකක් දීගෙන ඉන්න තාක්කල් චිත්‍රපටය හරිම ලක්ෂණයි. හොඳට ෆයිට් තියෙන්න ඕනේ. හොඳට තියෙන්න ඕනේ. ඉතින් මේක තමයි අපි දරුවන්ට දෙන්න හදන්නේ. ඊට උඩදී සාපයක් නැහැ නේ. ඌට අපායට යනවට වැඩිය ඔය දෙන දඬුවම ඇති හොඳටම. දරුවෙකුට මේ අපි දෙන්න හදන මේ මිනිහෙක් කරන්න හදනවා කියලා කියන්නේ. ඌ දන්නවනම් කියයි තාත්තා උඹ මිනිහෙක් කියලා හිටපන් තෝත් වද්දෙක් තෝ වැඩි බන කියන්නේ තෝත් කක්කොට්ටේ තෝ එනවා අපිට කෙලින් යන්න කියන්නේ කියලා දරුවෝ කියනවා. ඒකට දරුවෝ කියන දේවල් ප්‍රසිද්ධ කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. සාහිත්‍යයට ගන්න නැහැ. සාහිත්‍යයට ගන්නේ කඩප්පුලි වෙච්ච උන්ගේ විතරයි. ඔය කුණු අරපේ හසුරලා කියන්න පුළුවන් ඒකට සාහිත්‍ය සම්මාන දෙනවා. පොඩි උන් කියනවා ආපෝ හය හතර දන්නේ නැතිව ඌවට වැඩක් නැහැ කියලා පැත්තකට දානවා. ඌට තේරෙනවා මේ වැඩිවන කියන මිනිහා අපේ තාත්තා අපට කියනවා සදාචාර වෙන්න කියලා බහනට ඌත් වැද්දා. අපේ තාත්තා කෙලින් පලයන් කියනවා ඌත් කක්කොට්ටා. මේ කක්කොට බන වැඩි බන තියෙන්නේ මේ බාහිර මේ නිදර්ශනේ ගේන්නේ මං කාටවත් නිග්‍රහ කරන්න අපේ අපච්චිත් බැනුම් අනන ඔය විදිහට කෙරුවොත් ඒක නෙවෙයි මේ විඥානය මෙන්න මේක තමයි ඇතුලේ ගෙනියන ගේම. නිදියෙන් නිින්දෙන් අවදි වෙච්ච ගමන් මම තාත්තා කෙනෙක් වෙනවා. තාත්තා කෙනෙක් වෙලා මම නිදාගත්ත තැනමයි උදේ නැගිටිනකොට බෙල් එකක් කොහමද වුණා තාමත් තියෙනවා. දත එකක් කොහමද වුණා තාමත් තියෙනවා. කොන් දෙකක් කොහමද තියෙනවා තාමත් තියෙනවා. මැරිච්ච කාම තමයි පුදියගත්ත කාමයි නැගිටලා තියෙන්නේ. හරි සතුටක් තියෙනවා. අර පුදිය කන්නකොට තිබුණු ලයිස්තුව නැගිටපු ගමන් තියෙනවනේ ඒක නොතිබුණොත් එහෙම. අලි අලි අවුලක් වෙන්නේ. දැන් ඔපරේෂන් මේ ඇක්සිඩන්ට් එකක් වෙලා කෙලිම ඇක්සිඩන්ට් බෝඩ් එකේදී ඇස් දෙක ඇරියොත් එහෙම අලි අවුලයි මේ මනුස්සයාට දන්නේ නැහැ මොකද වුනේ අර කෑල්ල තියනවද දන්නේ නැහැ මේ කෑල්ල දිනවද දන්නේ නැහැ හිත තාම මොකක්වත් අල්ලලා නැහැ නර්ස් තමයි ඇවිල්ලා කියන්නේ දඟලන්න එපා වගේ දකුණු කකුල නැහැ කියලා ආ එතකොට තමයි අතකාල් බලන්න හැබැයි නේන දකුණු කකුල එතෙන්ද තමයි ලෙඩා වෙන්නේ එතෙන් දෙනකල් ලෙඩක් නැහැ ඒ ඒ ඒ රූපය පිළිබඳව අල්ලගත්තට පස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තද ඔපරේෂන් එකක් කරලා ෆුල් ඇනස්තීෂියා දීලා සිහියන වෙලාව ගත්තොත් අමුතුමයි වැඩි. ඕනම හාමුදුර කෙනෙක් අමු තිත්තකුණු හරපෙන් බයිනවා. හිතා ගන්න බැරි සාමාන්‍යසලා තුන් හතර දෙනෙක් ගැන මට කිව්වා ඒ වේදනාව එනකොට ආය මොකුත් නැහැ ළඟ ඉන්න එකට දන්න හොඳම සංස්කෘත වචන ටික කියලා බයිනවා. හේතුකාණ චන්දිකුණ ස්වාමීන් වහන්සේ රේරේකර මහත්තයාට කියලා තියෙනවා. රේකර මහත්තයා ඉන්න ඕන නම් අහගන්න පුළුවන් රේරුකාණ සංසං ආපවත් වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ ඇහි ඔපරේෂන් එකක් කරලා තිනවා. එතකොට ෆුල් ඇනස්තීසියා. ඇහි ඔපරේෂන් කරලා දෙන්නේ ඉස්සලා වතුර බීම නතර කරනවා. ඒ කරලා නර්ස් අත් දෙක වඳිනවා වතුර බොන්න දෙන්නේ නැහැ. ඉතින් මේ ශාන්ති ඇඳේ ගෙනත් දාලා සීයනකොට කිල්ලෙක් ළඟ ඉඳලා තියෙනවා. නර්ස් කෙනෙක්. ළමයට කතා කරලා කිව්වලු මේ දුවේ වතුර ටිකක් ටීකිල්ල අහගෙන වතුර දෙන්න එපයි කියලා තියෙන දොස්තර මහත්තයා කියලා. තද උනාලු අර ස්වාමීන් වහන්සේ කියන අවුරුදු 7ක් මහත්යෝ අවුරුදු 7ක් කවදාකවත් ද්වේෂ හිතක් පහළ වෙච්ච නැති මට අද තේරෙනවා කිව්වා විල්ලෙජ් ජෙනටිකම් මගේ තියෙන. පුදුම තරහක් ආවයි කිව්වා අර ගෑනු ළමයි වතුර ටිකක් දුන්නාට. බලනකොට අත් දෙකත් බැඳලාලු. උන්ට වෙලාවට සංස්කෘත කතා කරලා නැහැ. <laughs> අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගිහිල්ල ඉවරලා ෆුල් ඇනස්තීෂියාකින් ගලවනකොට අත් දෙක බැඳලාලු ඇඳට තියලා. ඊට පස්සේ නර්ස්ට කතා කරලු ළමයා මේ අත් දෙක ලියන්නේ ඒ ඒත් බොහොම මේ ඉවසිල්ල මේ ක්ලච් එකේ බස්සන්නේ දැන්. බස්සන ගමන් එයා කියලා තිනවා නෑ දොස්තර මහත්තයා කියන්නේ නැතුව බෑ කියලා. ලොකු සංසද තද වුණා. තද වුණාට පස්සේ කිව්වලු මම එහෙම බැඳලා තියන්න වටන කෙනෙක් නෙවෙයි කිව්වලු. කියලා මට කියනවා මම ඉතාමත්ම ප්‍රවේශයෙන් වචන තෝරපු නිසා මට ওই නමට කී හැකි මං එදා කියපු දේ. මං එහෙම බැඳලා තියන්න වටන කෙනෙක් නෙවෙයි දැන් මම ලොකු ආහඳුරෝනේ මේක එක ලොකු ආහඳුරෝ එහෙම කවුරු හරි පුළුවන් ද රබ මේ මේ පාංගඩේකින් බැඳලා තියන්න ඇඳට උන්නේ මමයා එන වෙලාවේදී පුදුමාකාර අරගෙන ඉතින් ඒක සාමාන්‍යයෙන් පෙන්වන්නේ නැහැ පෙන්වන්න තියන්නේ ෆුල් ඇනස්තියාවස් වලින් පස්සේ නැගිට වෙන වෙලාවෙදී නිින්දෙන් අවදින වෙලාව නිසා භාවනා කරලා කිසිම සද්දයක් හිතවිල්ලක් නැත්තන ගෙදලා හිතවිල්ල එන තැන් දිවට ගස්සලා යන හැටි ආය මොකොන්නේ අපුවක් කිත්ත ගලේ ගැහුවා වගේ පතුරු ගැහිලා යනවා ඉතින් හැම යෝගාවචරයම කියනවා පුදුමයි ස්වාමීන් වහන්සේ මේ රූපේ ගිවන් කරාට පස්සේ කියන්නේ රූපේ අල්ලනවා ආනපන මේ ආස්වාසි මේ ප්‍රස්වාසි මේ ආස්වාසි නෙවෙයි මේ ප්‍රස්වාසි මේ ප්‍රස්වාසි ආස්වාසි නෙවෙයි කියලා අල්ලගෙන හොඳට අල්ලගෙන ඉවල දැන් ඕකෙම ඇහක් පිට ඇහක් තියාිනකොට ඔන්න ඔය නැති වෙනවා ඉතින් කවුරු හරි කිව්වොත් හා හොඳයි හොඳයි ඒක හොඳයි. ඒක නැති වෙන්නේ ඝර්ෂණයක්, පීඩනයක්, ආතතියක්, දරතයක් හොඳයි. අනික පාට ආය රූපේ එන හැටි බලන්න. සහලවන හරියටම කොඳුයට පෙළට අකුණු ගැහුවා වගේ. ඩක් ගාලා ගැස්සිලා හිටනවා. දැන් ඊට පස්සේ දන්නේ නිින්දක් ගියාද මොකද උනේ කියලා. ඊට පස්සේ ඉතින් කමටහන් සුද්ධ කරන්නවා උකුලේ තියාන් නලවලා කොහොම තමයි. උකට බය වෙන්න එපා. මුකුත් වෙන්නේ නැහැ. ඔබ වහන්සේ නම් වෙන්නේ නැහැ. ඉතින් අපිට තමයි වෙන්නේ කියලා පිටිපස්සින්ලා කියනවා ඇති. කමඨාන් සුද්ධනකට කියන්නේ මේ තියෙද්දි කාට හරි පුළුවන් නම් ආයේ මේ නැති විඥානයක ඉඳලා විඥානයේ මතුවෙනකොට එන රූපාකාරයේ වේදනාකාරයේ සංඥාකාරයේ සංස්කාරස්කාරය කොච්චර සහලවනවද කියලා දැනගත්තොත් ඉති ඉති විඥානං කියන එක අපිට අවබෝධ කරන්න බෑනේ එතන. ඒ කලබගෑනිය නිසා ඒ හොල්ලලා අතහැරීම නිසා මෙන්න විඥානේ විඥානේ පහළ වීම නෙමෙයි මේ විඥානේ ක්‍රියාකාරකම. නැති විඥානයක් නැත්නම් පද්‍යස්ථානයක් නැතුව අරමුණක් නැතුව නිමිත්තක් නැතුව තිබිච්ච විඥානේ දැන් නිමිත්තකට අටියේ තියෙන වෙලාව පාදස්ථානයේ ලබන තැන. එහෙම නැත්නම් සුපතිට්ඨිත වෙන තැන ඒන ගැස්ම කොච්චරද කියනවනම් මේ ඉති විඥානං කියලා භාවනා කළේ චිත්තක්ෂණය කියලා ඉතින් තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒ යෝගාචරය දඟන මට භාවනා කරන්න තියා මට ආතබූත නැහැ. හිණියක් ගැහුවා වගේ. ඉතින් කියනවා මේක හිණේම සිද්ධ වෙන්න ආරෙන්න. ලක්ෂ කෝටි වාරයක් දිහා බලනකොට ඔන්න විඥානයාගේ ක්‍රියාවලිය රූපේ නෙවෙයි. ඔය වේදනත් නෙවෙයි, සංඥාත් නෙවෙයි, සංස්කාරත් නෙවෙයි. මේ විඥාණය එලි දකින්න වෙලාව. එහෙම නැත්නම් කියනවනම් විඥානේ ක්‍රියාකාරකම් පටන් ගත්ත වෙලාව. ඔන්න ඔතනදී බය වෙන්නේ නැතුණම් කෙලස් නැහැ. ඔතනදී කම්ප වෙන්නේ නැත්තම් තාදී ගුණය කියලා කියනවා. ඒකට කියනවා නොසලෙන බව කියලා. ඒක නැති කෙනෙක් ලෝකේ නැහැ. කොහොමඩක්වත් නැහැ. නමුත් ඒක තමයි බුදුහාමර අපට දෙන අභියෝගේ මේ රූපේ ගෙවෙන කම්ම හිටපා. ඒක ලේසි වැඩක් නෙමෙයි මම මේක. පරණ බණ කියපු නිසා මම මතක් කරනවා මේ රූපේ ගෙවම් කරන ගැන මොකද්ද කියලා එකකින් අදහස් කරන්නේ මේ හොඳට අල්ලගත් ආස්වාද ප්‍රසවාසයේ ඉස්සෙල්ලා මේ දෙක අතර වෙනස නැති වෙන සංඥාව නැති වෙනවා. ඊට පස්සේ ඒතියෙදි හුස්ම හයියෙන් ගන්න එපා සංස්කාර වලට එන්න දෙන්න එපා. එහෙම වෙන්න ඇල දැන් ගෙවුනට පස්සේ අපි දන්නේ නැණි තියෙනකන් දාන්නවා තියෙන දෙයක්. ඒ ඉන්ද්‍රිය ඥානය තියෙනකන් දේවල් දාන්නවා. තියෙන දේ නැතුණට පස්සේ ඉන්ද්‍රිය ඥානය අපිව පාවා දෙනවා. ඉන්ද්‍රිය ඥානවට අහු වෙන්නේ නමුත් ඒ தත්ත්ව වැඩි වෙලා ඉන්නකොට විඥානය කැමති. ඒ නිසා විඥානික පාරට මොකක් හරි සද්දයක් කියන gediyak ගහුවා වගේ සද්දයක් ඇති කරලා තම වේදනාවක් ගැන දැනට හිතවිලක් ගැන දලා අපි ආයේ අතාරිනවා ගෙනල්ලා මේ විඥාන ලෝකයට. ඒකට මෙන්න විඥාණය මේිට ඉස්සෙල්ලා යමක් නැති තැනක මම සහ මම නොවේ නෑ. යමක් නැති තැනක සීමා මරියාදාවල් නැහැ. යමක් නැති තැනක අඳුන ගැනීමක් නැහැ. යමක් නැති තැනක භාෂාවක් නැහැ. යමක් නැති තැනක ව්‍යාකරණයක් නැහැ. යමක් නැති තැනක ආතතියක් නැහැ. යමක් නැති තැනක දාහයක් නැහැ, පරිලායක් නැහැ. හැබැයි මම යන්නේ. ඉතින් ඒ නිසා අපිට නැත්නම් මට මේ දුක ටිකක් තිබුණත් ගමන්නේ මම යන්නවනම්. ඒක නිසා අර පැමිණිච්ච මොනවා හරි දුකක් අල්ලන ගඟේ ගහගෙන යන මිනිහා පිදුරු ගහක් හරි එල්ලෙනවනේ. ඒ එල්ලෙන්ඩ පිටුරු ගහ දීම හරහා විඥාණය මේ මම සහ මම නෙවෙයි කියන දෙක ඇති කරපු ගමන් තමයි දුක කියන ගහට ගන්න. නමුත් මේ ජීවිතේම අපිට පෙන්වලා දෙන්න පුළුවන් භාවනා ප්‍රතිපත්තිය හරියට දන්නවනම් ඔය දුක ඇති තැන ඉඳලා දුක නැත්තෙන්ට යන්න පුළුවන් නැති තැනට අපි කොච්චර බයද කියලා. දුක නැත්තෙන්ට අපි කොච්චර වෛර කරනවාද කියලා. දුක නැත්තනට යනකොට අපි කොච්චර ප්‍රයෝග කරනවද සංස්කාර කරනවද ප්‍රයත්න කරනවද නව නිර්මාණ කරනවද ප්‍රගතිය හොයනවද අපි ඒකට අකුල් හෙලන එකම තමයි පෘථග්ජනකම. ඉතින් පෘථග්ජනකමේ තියෙන මේ ආශ්චර්ය දකින්නවනම් අපි ඇහුවොත් කියනවා ගිහි ගත හැරියයි නිවන් දකින්න. දැන් ඔය භාවනා කරන්නේ නිවන් දකින්න. නිවන් දකින්න කියන්නේ මොකක්ද? දුක දන්නේ නැහැ. ඉතින් මේ මෙතන මේ දුකක් නේ ඉල්ලන්නේ. ඒ විඥානේ මතුවෙනවා කියන්නේ දුක මතුවීම. විඥානේ නැතුණයි කියලා කියන්නේ මම දන්නේ නැහැ. ඒක අපි කියන්නේ නොදැනුවත්කමනේ කියලා නෑ. මෙන්න මේ නොදැනුවත්කමට මේ විඥානය නැති කරගෙන අපි රූප වේදනා සංඥා සංඛාර දැක දැක දන දන ලක්ෂ වාරයක් වැඩි කර කියලා ගිවං කරපු තැනදී අපිට හිතන්න වෙනවා ඒක තාර්කික නැහැ කියන එක මේ විඥානයේ නැති තැනට අවදි වෙන්න පුළුවන් කියලා කියන එක තමයි මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ බ්‍රහ්ම ලෝකේ දක්වා විහිදෙන සද්ද උච්චරයි. එක සැරේම බුදුජානක කියනවා මම මේක අවබෝධ කරනකම් බුදු වුණයි කියන්නේ අවබෝධ කරා විඥාණයෙන් නැත්තනදි මට දැනගන්න පුළුවන් වුණා. යාව බ්‍රහ්ම ලෝකා සද්දෝ අබ්බුග්ගච්චි. බ්‍රහ්ම ලෝකේ දක්වම යනවා. මේ තියෙන දෙයක් දැනගන්න එක කිසිම වටිනාකමක් ඇත්තේ නැහැ කියලා. ඇත්ත තමයි අඳගොළු බිහිරි අයට මේ දුර්ලකන්තිය මිසුන තියෙන දේ වැටෙන්නේ නැහැ. බීපේ කාට තේරෙන්නේ නැහැ. නමුත් නැති දේ වටහා ගන්න එක ඊට පස්සේ මේ අතුන් බලනකොට පුදුමාකාර විප්ලවීයයි. නැති දේ වෙලාවේ නැති දේ බව දන්නකම කියන එක නම් භාෂාවකට දාන්න බැරි එකක්. ඒක නිසා අපි නැති තැනට යන එක මෙතන ඉන්න කවුරක්වත් නොගිහින් නැහැ. ඔක්කොමලා ගිහිල්ලා තියෙන භාවනා කරත් යනවා නැතත් යනවා. ඒකට බීතිකාවක් තියෙනවා අසප්පුරුසයි. පුතජනයි. අසත් ධර්මයි. බීතිකා නැති කරන්න ඕනේ මම සද්ධාව ඇති කරන්න. බීතිකා නැති කරන්න ඕනේ මම සීලෙක ඉන්න ඕනේ. බීතිකා නැති කරන්න මම සතිය වඩන්න ඕනේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ බීතිකාව බය වෙනුවට මොනවත් නැති වෙලාවේ දැන් මොනවත් නැහැ කියලා දැනගන්න එක උගදෙනකොට හිතනවා ඒක නම් අයියෝ ඕක මොකද්ද කියලා. එතන තමයි මේ විඤ්ඤා ඉති විඤ්ඤාණං ඉති විඤ්ඤාණම්ම නෙවෙයි කියන්නේ ඉති විඤ්ඤාණස සමුදයෝ නැති විඥානය හට ගන්න තැනින් තමයි අපි දැනගෙන දැනගන්න පුළුවන් ඉන්නේ මෙතෙක් කළා විඥානේ අපපතිට්ඨව තිබිලා තියෙනවා කියලා. අනාරම්මනව තිබිලා තියෙනවා කියලා. එහෙම නැත්නම් අපපතිට්ඨං අනාරම්මන අපවත්තං. අපවත්තං අපපතිට්ඨං අනාරම්මනං. මෙන්න මේකටනේ බීතිකාව මේ. මේකටනේ පිරිත් නූල් ගැට ගහන්නේ. මේකටනේ මේ යන්ත්‍ර බඳින්නේ. මේකටනේ මේ දීයන් පස්සේ යන්නේ. මේ හින ගැහුවා වගේ මොකක්වත් නැතුව ගියයි කියලා. බුදුරජාණන් ඒකට සුන්දර වචන තුනක් දෙනවා. අනිමිත්ත අපනිත ශුන්්‍යත කියලා එක තැනක් කියන. නැත්නම් අනාරම්මණං අපතිට්ඨං අප අපවත්තං. පැවැත්මක් නැහැ. එහෙලදී මේ මම කොරෝන දෙයක් නැහැ. මොකද්දෝ භවයක් යනවා. ඒකට අවදි වෙන්න පුදුම බයයි. ඒක අපි තනිකන් දෝෂය කියලා කියන්නේ බුදුන්සේකට කියන හුදකලාව කියලා. අපි හිතනවා මේකට මොනවද දාන්න ඕනේ කියලා බුදුන්සේ කියන මෙතන සම්පූර්ණ පිටලා තියෙන්නේ. මේක සාතන සම්පත්තියක්. කිසි දෙයක් එකතු කරන්න ඕනේ නැහැ. මේක ඒ තරම්ම පිරිච්ච ගතියක් කියලා. අපි කියනවා නෑ මේක ලුණු මිරිස් ටිකක් දාන්න ඕනේ. උම්මලකට ටිකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් වෙන මොනවා ටිකක් දාන්න ඕනේ කියලා මේ අඩුව තමයි හොයන්නේ. ඒ හොයපු ගමන් මේ කෙලසෙනවා. ඒ නිසා කවදා හෝ යෝගාවචරයා ඉති විඥාණං කියලා දැනගන්න නම් එයා දැනගන්න ඕනේ රූපය මේකයි රූපය හටගන්න මේමයි රූපය අත්ංගතේ මේකයි කියලා. ඒක තමයි අපි කායanusasanaව කියන්නේ. ඒක ඉතින් ආරම්භක එලිපත්ත. ඉතින් අද භාවනා පටන් ගන්න හොඟ දෙනෙක් කැමති නෑ රූපෙන්. ඒගොල්ලෝ කියනවා වේදනාවෙන් පටන් ගන්න එකට උතුම් කියලා. හිතින් පටන් ගන්න එක උතුම් කියලා. ඉතින් අන්තිමට වෙන්නේ මොකද්ද? අහසට ඉනිමන් හදන්න හදනවා වගේ මේ පුළුවන් රූපේවත් කරන්නේ නෑ. මොකද ඒගොල්ලෝ හිතන එක බාලාන්ත පන්ති වැඩක් කියලා. ඔය සරුවත් chance මේ අනුපූර්ව ක්‍රමයකට කියලා ඉස්ලාම රූපේ දැනගන්න රූපේ හට ගන්නවා කියලා කියන්නේ අපි ඒලා රූපේ කියන්නේ ආනාපානේ ගන්න ආනාපානේ හට ගන්නවා දකින්නේ ආනාපානේ ආස්වාසය මේකයි කියලා දැනගන්න ඒක ප්‍රස්වාසය මේක නෙවෙයි කියලා දැන ගැනීම වෙන මොකක්වත් නැහැ නේ උතන ඒ දෙක හොඳට අල්ලන්න මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි එතන මේ ආස්වාස ප්‍රස්වාසය මේ පිම්බි මැකිලි මේ ආස්වාස ප්‍රස්වාසය පිම්බි මැකිලිම නෙවෙයි මේ පිම්බි මැකිලිම ආස්වාස ප්‍රස්වාසය නෙවෙයි කියලා මේ වෙන්කොට දැනගන්න ගතිය විනමම මතුවේ නැහැ. ඒ ඥාණයෙන් මතු කරගන්න ඕන. මේකට පරිච්ඡේද ඥානය කියලා කියනවා. පිරිසිඳ දැන ගැනීම කියලා අපි සිංහලෙන් කියනවා. මේක තමයි අපිට නැත්තේ. ඒක තමයි පෘථග්ජනකම කියන්නේ. ඔක්කොම එක මල්ලේ තියෙන. ආශ්‍රව ප්‍රසවාස තියෙනවා. වෙන් කරන්න බෑ. වෙන් කරලා දැනගන්නේ මේක වෙන් කර පවතින නිසා නෙවෙයි. වෙන් කරන්න බැලුවොත් වෙන්න පටන් ගන්නවා. ටික වේලා කරන මේ දෙක සම වෙනවා. ආස්වාද ප්‍රසවාස වෙන්කොට දැන ගැනීමට යම් ප්‍රයත්නයක් යම් වෙලාවක කවුරු හරි ගත්තොත් ඒ සාත්‍ය වැඩෙන්න වැඩෙන්න ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර තියෙන සීමා මරියාදාවල් දිය වෙලා ආශ්වාස ප්‍රශ්වාස දෙකම පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දි මේ ආශ්වාස ප්‍රශ්වාස නැති වුණා නෙවෙයි, සතිය නැති වුණා නෙවෙයි, සමාධිය නැති වුණා නෙවෙයි, මේ පොදු පෞද්ගලික ලක්ෂණ යටපත් කරන පොදු ලක්ෂණ මත උනා තාම මේ එළිවෙන යාමට හොඳ හොඳ සෙල්ලම් තියෙන හොඳ හොඳ සෙල්ලම් නෙවෙයි ඔය. කොහොම යන්න කියොත් එහෙම පෞද්ගලික වශයෙන් නැති වෙලා පොදු ලක්ෂණ මතුවීමත් එක්කම ඒකාකාරීකමක් මතුවෙනවා. විචිත්‍රත්වය අඩු වෙනවා. ඒක පාළු ගතියක් දැනෙනවා. නීරස ගතියක් දැනෙනවා. මේ යෝගාවචර දැනගන්න දැන් මෙතනින් එහාට කතාව යන්නේ පාළු ගතිය හරහා. නීරස ගතිය හරහා. නින්දට වැටීම හරහා. එපා වීම හරහා. පශ්චාත්තාප වීම හරහා මේකට ලෑස්තිලා ගියොත් යාට තේරෙන ප්‍රකට දැන් විරාගයේ ලක්ෂණ පහළ වෙලා තියෙන රාගය දුර වෙලා යනවා. ඉතින් ඕක මහ විශාල ඥානයක්. අත්දැකීමක්. මේ දිගේ ගියාම වෙන්නේ මොකක්ද? දැන් අර ආශ්‍රව ප්‍රසවාස දෙකම නැති වෙන්න පටන් ගන්නවා. ඉස්සලා ආශ්‍රව ප්‍රසවාස දෙක අතර මරියාදා සීමාවක් නැති වෙලා සම වෙනවා. සමහරවිට ඒක පාරටම ආශ්‍රව ප්‍රසවාස නැති වෙච්චා ඕන්න අපිට හිතා ගන්න පුළුවන්. එන්න රූපස සමුදයෝ රූපස අත්ංගමෝ. ඇතරම අත්ංගමෝ තමයි යතන අවසාන ඵලය. මේ රූපේ නැතිවීම නෙවෙයි වෙන්නේ නැත්තම් ආසාර ප්‍රසවාස නැති වුණා නම් මැරෙන්න එපා. මැරෙන එක නෙවෙයි වෙන්නේ. මේ ආස්වාද ප්‍රසවාස වෙන් කරගැනීමේ සංඥා ටික දිය වෙලා යනවා. එතකොට අපිට වෙන්නේ ආස්වාද ප්‍රසවාස නැතුණා වගේ තමයි. ඒකෙම ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කිරීමේ විඳීම් නැති වෙලා යනවා. නැති වෙලා යනවා කියන්නේ කලවම් වෙනවා. මෙන්න මේ මායාව නැත්නම් මේ කරන ඇස්පැන්දුම භවනා කරන 99ක් අහු වෙනවා ඒකට. ඒගොල්ලෝ හිතන්නේ භවනා කැඩිලායි කියලා. භවනාව කරගන්න බෑ මට ආනපාන භාවන හරියන්නේම නැහැ මේ පේන්නේ ආනපාන කියලා මේ බරපතල චෝදනා කරන්න යාමේ අවස්ථානුකූල වෙන ජවනිකාටික දන්නේ නැතුව. හැබැයි මේ ජවනිකාටික පැහැදිලි කළ දෙන එකත් යෝගාවචරයේ වක්කීම නෙවෙයි වැටෙන්නේ ගුරුවරයාගේ වක්කීම. අර කියලා දෙන්න ඕනේ මේ මේ පිළිවෙලක් යන්නේ ඔයා මේ තොගේට මාර්ථකතන දෙන්න යන්න එපා. පුංචිවටම ක්ෂණ මාත්‍ර වශයෙන් මෙනෙහි කරලා මේ වෙනස් වීම බලන්න ඕක බුදුහාමරණත් වෙන්නේ ඕකම වැඩත් වෙන්නේ ඕකම වෙන මොකක්වත් නැහැ. අන්න එතෙන් යනකොට පේනවා මේ වේදනාවල් වල තියෙන විවිධත්වේ නැති වෙනකොට අපිට පේන්නේ වේදනාවක් නැති වුණා වගේ. අපි ගත්තොත් විවිධ රස සහිත ආහාර වේලක් ඇඹුල් පැණිරහ පැංගිරි ලුණු මිරිස් ආදි රසවල සහිත ආහාර වෙලා ගත්තත් එක එක එක එක එක කනකොට අපිට මේ රසහය වෙන් වෙලා පේනවනේ. මේ ඔක්කොම කාපේක වම ඇරුවයි කියලා හිතන්න. කිසිම රසයක් නැහැ නේ කිසිම ආශාවක් එන්නේ නැහැ නේ ඒක ඉපා වෙනවනේ කොහොමඩක්වත් වමනයක් නේ මේක දැන් හයම එකතු වෙලා මේ හය වෙන් කළ දෙන එක තමයි රස විද්‍යාව ගැන ආහාර විද්‍යාව කියන්නේ වෙන් කරපු ගමන් ඕනේ බඩුව විකුණන්න පුළුවන් එකලෙන් වෙච්ච ගමන් අසුචි වෙච්ච ගමන් වමනයක් වෙච්ච ගමන් කලවම් කරපු ගමන් ඒක හැඳි ගෑවිලා යන කිසිම නැහැ නේ ඒකේ කිසි අර මේ වර්ණ సంతාන රසයක් නැහැ නේ. ඉතින් ඒ නිසා මේ කලවම මොකක්වත් වෙලා නෙමෙයි. හැඳි ගෑවිලා තියෙන්නේ. ඒකේ වටිනාකම සත්‍යයක් අත්තත් නැහැ. ඒ වාගේ මේ වේදනාවල් වෙන් කරලා තියෙන තාක්කල් අපිට සැප වේදනා විකුණන්න පුළුවන්. දෙක වෙන් කරන්න බෑ. වෙන් කරන්න පුළුවන් නේ මතු පිට ලාවට විතර ඇතුලේ නෑ එහෙම එකක්. සංඥාවෙන් කරන්නේ මේ ආස්වාසිය මේ ප්‍රස්වාසිය කියලා වෙන් කරලා ලේබල් තියෙනවා. එන ලේබල් එක අනුව අඳුර ගන්න. ඒක කලවම් වෙච්ච එක අඳුරන්න බෑ. එතකොට වෙන් වෙලා තියෙන තාක්කල් අපි වේදනාව සුඛ වැඩි කරන්න දුක අඩු කරන්න නටනවා. ආස්වාසිය වැඩි කරන්න ඕ ප්‍රස්වාසිය වැඩි කරන්න දිග කෙටි කරන්න අරක මේක නටනවා. නමුත් මේ දෙක සම වුණාට පස්සේ අපිට තේරෙනවා මොනවා කෙරුවත් වැඩ නැහැ. දැන් මහමුද ළඟට ගිහිල්ලා මේක ඉඩම් බෙදන්න ගියොත් වැඩන්නේ නැහනේ. කාටද අයිති වෙන්නේ? නැත්නම් මේ වාතය අරගෙන විලා කුට්ටි කරන්න ගත්තොත් ඝන අඩි වලින් වෙන් කරනවා වැඩක් නැහැ. ඒක ගන්න බෑ. මොකද ඒක පොදු වස්තුවක්. ඒකේ දේශී මාර්ගල කරන්න බෑ. ඒ නිසා සංස්කාර ඔක්කොම කරන්නේ ඊටාම පටු තීරුවක. මට වාසිය පාත් ගන්න බුණා මේක මගේ කියාගන්න ශේෂ්ත්‍රය තමයි අපි අයියා වෙන්න හදන්නේ. නමුත් දැනගත්තොත් සමස්තයේ මම නිකමෙක් මම ගණන් ගත යුතු කෙනෙක් නෙවෙයි කියලා සමස්තයේ දකින්නට සංස්කාර දී වෙනවා. තමන්ගේ රාජ්‍යයේ බල්ලෙක් ආවත් අනිත් පිටපතෙන් ආව බල්ලට හප කනවා. වැයි කියේ බල්ලෙක් ආවොත් බල්ලා බලන්න ඕනේ උගේ සෙල්ලම්. හෙල්ලා හෙල්ලන්ට මේ මමයි මේකේ ආරච්චල. එහෙම කොහෙද මේ මගේ ඉන්න වෙයි කෙට එන්නේ කියලා ඩෙන්ටි කාඩ් එක චෙක් කරනවා. මොකක්ද ඩෙන්ටි කාඩ් එක පස්ස පොඩ්ඩයි ඉඹලා බලන්න. ඉතින් බල්ලෝ ඩෙන්ටි කාඩ් එක චෙක් කරන්නේ එහෙම තමයි. ඒක කරන්නේ නැතුව එන්න දෙන්නේ නැවයි කියලා. බැල්ලියක් නම් කිසි ගාණක් නැහැ ඕනම වෙලාවක පාවට දාලා බාර ගන්න. දැන් මේට රිලෙව් එක ගෙනත් දාන්න එන කචල්. මේ ළඟදී ඇතිකලෝ රිලෙවියක් ගෙනත් දැම්ම කිසි කචල් එකක් නැහැ. ඒකේ අර රිලව් අතර යවිතත් එන අපි ළඟටත් එනවා. ඕන වෙලාවක වචර ගල් ගැහුවත් ඒ කියනවා බලනකොට ඒක ඇති කරපු රිලවියා. ඔළුව දුන්නාම උකුණු ගන්නවා. ඒ ස්ත්‍රීලිංගේ. පුරුෂ ලිංගයක් එහෙම දන්නා රීලා වෙන වලි එනා ඉතින් දේශීයම අරගෙන මරණ කරඬු කරනවා. මෙන්න මේ සෙල්ලම අපි දන්නවනම් මේ අපි අපි බල බල ප්‍රදේශය පවත්වන හැම කෙනාම බල ප්‍රදේශය පවත්වන මේ තමන්ගේ තන තමන් අයියා වෙන්න හදනවා. අන්නේ ශේස්ත්‍රය අපි බලය පවත්තන මේ ශේෂ්ත්‍රය ගත්තාම අපිට පාලනය කරගන්න පුළුවන් ප්‍රදේශي අපි අයිය වෙන්න හදනවා. ඒ නිසා ඇවිදින්න ඇවිදින පය දහස්වටි කියලා කියන්නේ වෙනදැනට ගියාම මම නිකමෙක් වෙනවා. ඒත් ඒ කවුරු ඇවිල්ලා මට කියනවා මගේ ජුරි මගේ පල්ලන අධිකාරටම හිටින් ඉඳින්. එතකොට අපි හිටින් ඉඳින් කරන්න ඕනේ. එතකොට අර gederදී කරන බලපුරුවන්කාරකම් පිට ගියාම නෑ. ඒක තීරුම් අරගත්තට පස්සේ එනවා අපි මේ ගෙදෙට්ට ආවට පස්සේ අපිට මේ අදින ඇඳිල්ල. එහෙ නැත්නම් අපි දන්න ශේෂ්ත්‍රය අපි බලේ පවත්තන්න හදන ගතිය මේක විඥානයේ විසින් අපිට මේ බලේ පවත්තන ප්‍රදේශය තා නැති ප්‍රදේශය කියලා මායාව මරියාදාව ඉරිය ඇඳලා දීමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි ලෝක සත්‍යයක් පාටපත් වෙනවා. සමස්තය ගන්නවා. අපි බුද්ධ ශ්‍රාවකව වෙනවා නම් අපි මිනිස්සු වෙනවා නම් ඔක්කොමලා තමන්ගේ ශේෂ්ත්‍රයේදී අයියා වෙනවා. මම ඒ ශේෂ්ත්‍ර එකටවත් අභියෝග කරන්න ඕන කෙනෙක් කියන නීතියකට යටත් වෙලා ඉන්නවා. එහෙම ඉන්න ගියොත් එහෙනම් මම කාටවත් හතුරෙක් වෙන්න ඕනෙත් නැහැ. මම අයියා වෙන්නෙත් නැහැ. ඒ නිසා විඥාණය මෙයය කියලා දැනගන්න පුළුවන් වෙන්නේ රූප වේදනා සංස්කාර රූප වේදනා සංඥා සංස්කාර වලට සාපේක්ෂව පමණයි. ඒ හිතුව විඥානයේ විඥානයේ මෙය කියලා දැනගන්න විඥානයේ කැමති නැහැ. ඉන්ෂාපි බුද්ධජානස කරන විඥානයේ කොටු කරනවා. කොටු කරනගෙන රූපයන්ගෙන් අයින් කරනවා. ආනපන නැති කරන කනකම් භාවනා කරනවා. වේදනා නැති කරන යනකම් භාවනා කරනවා. සංඥා කියලා කියන්නේ ආශ්‍රව අඳුර ගන්න බැරි තැනකම් භාවනා කරනවා. ඒ උඹ සංස්කරණය කරන්න එපා. අතපය හොල්ලන්න එපා. කතා කරන්න යන්න එපා. හිතන්න එපා. බුදු ගුණ බාහන දාන්න එපා. ඔකට මොකුත් එපා. සංස්කරණය කරන්න තු බලාන ඉන්නකොට පේනවා. දැන් විඥාණයට එල්ලෙන්න අත්තක් නැතුව යනවා. නැත්නම් විඥානේ අපපතිට්ඨිත වෙනවා. ඉතින් අපපතිට්ඨිත වෙනකොට හිඳාඩි දාන විතර කලන්තය හැදෙනවා. වතුර තිබහ එනවා. ඇඟ නලියනවා, පෙරලෙනවා. සුලිසුලඟකට වගේ කෝඩයකට මේ වැස්සකට ඉස්සලා ඉන අකුළු විදුලි කොටනවා වගේ අමෝ වේරම්බ වාතය හමනවා වගේ මේක එන්න පටන් ගන්නවා. ඒක උඩ දැනගන්න ඕනේ දැන් මේ මේ විඥානය කොටු වෙච්ච බව වෙච්ච වෙලාව කරන ලකුණු මෙතෙන්දී අපි නැවත විඥානයේ තහවුරු කරගන්න උත්සාහ කරන එක තමයි වෙස්ටර්න් සයිකියාට්‍රි වල ආයෙත් අරුවට විඥානය ඇති කරලා දීලා ගෙදර පිටක් කරනවා. අර නැති වෙච්ච විඥානය ඇති කරලා දෙනවා. ඉතින් ගෙදර ගිහිල්ලා ඌ ආයෙත් ෆයිට් එකක් දීලා ආයෙත් අප්සෙට් වෙච්චාම ආයෙ පොලිමේ එනවා. බලන්න පුළුවන් මේ ප්‍රශ්න නිසා විඥානේ දුරු කරන පැත්තෙන් සයිකියාට්‍රි දිහා බැලුවොත් මේ මිනිස්සු ඉන්නේ හොඳ තැනක. උඩ තේරිලා තියෙනවා මගේ අනන්‍යතාවය නැති වෙලා තියෙනවා කියලා. මම දැන් කවුරුවක්වත් නෙවෙයි. ආ උන්න ඕක තමයි ප්‍රകൃතිය. උන්න ඕකේ ජීවත් වෙන්න බලපන් කියන්නේ බුදුන් අර කාටද පුළුවන්. භාවනා කරලා ලැබිච්ච මේ උත්තරම තීමා මරියාදාවල් නැති අපේම අපේම අපේ ලොවක් වැට කඩ වැට කඩ යිම් නැති අපේ ඈ වැට කොට්ටු බැමි නැති අපේම අපේම අපේල අපි ඉපදුනේ හිටෙන්ද දැන් අපි දැන් අපි මේ වැටකොට බැමි බැඳගෙන මම සහ උඹ අතර දේශීයම හදාගෙන මොන රණ්ඩුවක්ද තියෙන්නේ දැන් ඔය පහුගිය දවස්වල නම් ගිහිල්ලා චෙන්නයි වල බහපු ගමන් ගහනවා අපිට තොපින්නේ වද අපි අපේ උන්ට ඉදි ගහනවා අපි තොට ගහනවා දැන් ඒක ටිකක් අඩුයි ඒ මොකද මරියාදවල් හදාගන්න අපිට මතක නැහැ අපිත් ඉන්දියාවෙන් ආපු කට්ටිය අපි ටිකක් කල්ලාතු ඇවිල්ලා තියෙන්නේ දැන් අපිට මතක නැහැ දැන් ඉන්දියාවට යනකොට ඉන්දියාවේ උන්ට අපි ගහනවා තොපි කල්ලතෝනේ කියලා. ඒකල අපි ඒ කිල්ල කුටි කරනවා. මේ දේශීයම අරගලය යම් හේයකින් සුද්ධ ඇති කරන ලද්දක් කියලා අපි කියනවා නම් බ්‍රිතාන්‍ය රාජ්‍ය ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන නීතියෙන් ඕනම රටක් අල්ලන්න ඕන නම් ඒකේ ඉන්න ජාතිය දෙකට බෙදෙනවා. ඊට පස්සේ උන් කාවට මරනකොට පස්සේ ගිල්ල රට අල්ලනවා. දැන් අද තියෙන මුළු මුස්ලිම් ජනතාවත් එක කරන වැඩේ ෂියා මුස්ලිම් ෂීට් මුස්ලිම් කියලා හදලා උන් දෙගොල්ල ගහනකොට බටහිර ලෝකේ කරන්නේ දුර්වල જાතියට ආධාර ටිකක් දෙනවා. පවුනේ අප්පා. බැරි විඥානේ කියලා වෙස්ටර්න් සයිකොලොජික පුරාවට කරන්නේ හීනමානයට පොඩ්ඩක් සපෝට් එක දෙන. ඊට පස්සේ අරු සිංහාසයේ ගහන්න පටන් ගත්තාම ලොකු එක වටපිට බලනරෝ ڇප්ප කරන බණ්ඩ මුන් ළඟ එන ආයුධ තොගයක් තියෙනවා. විනාශයි රට සුද්ධ කියලා මේට අත ගන්න. ස්ප්ලිට් ඇන්ඩ් මේක තමයි විඥානය කියන්නේ. ඒක සුද්ධ ඕනේ අපිට නිවන් දකින්න. මේ සුද්ධ කරන දේශපාලන න්‍යායක් බවට පත් කරගත්ත දේ මේ මිනිස්යා තුළම දෙකක් දෙකට බෙදලා සදාචාරය සහ සදාචාරය නැති එක මිනිස්යා තුළ බෙදලා මේ සදාචාරවාදී ඉස්සර වුණොත් එහෙම ඌ සදාතනික වහ කරනවා. සදාචාරය නැති තැන ඉස්සර වුණොත් එහෙම ඌ සදාචාරවාදයට බයිනවා. මේ ඇතුලේ තියෙන රණ්ඩුවක් තියෙන්නේ. මේ දෙක නෑ පටන් ගන්නකොට. මේ දෙක දීපු ගමන් සමාජයේ පවතින මේක තියෙන්න ඕනේ. ඒත් එතකොට අපි සිටින් ඉඳින් කරන්න වෙනවා. මේ සමාජයේ දාන නීති වලට. උනන්ස කියන්නේ ඔබ ගිහි ගියත් අරිනවයි කියලා කියනකොට කායි විවේකේ ලැබුණට උපදි විවේකේ කියලා කියන්නේ මොකද්ද? උඹේ හිතම උඹට කඩුවක් අරගෙන මේ කරන අනකිරීම විධාන සියල්ලම සැකබයි තියෙනකම් විතරයි තියෙන්නේ. ඔය එකකටක සැකබයි කරන දෙයක් නැහැ. ඔය මමයේ කියා ගන්නව ස්කන්ධ පහෙන් එකක් තමයි උඹට අවිල්ලව අතපය දික් කරන්නේ. ඕකත් රූපේ වගේමයි. වේදනාව වගේමයි සංඥා වගේමයි සංස්කාර වගේමයි එනිසා මේ විඥානයේ හට ගැනීම සහ විඥානයේ අස්තංගමේ කියලා තදංග වශයෙන් වෙන එක භාවනාවෙන් එන එකක් නෙවෙයි ඒක හැටි හට ගන්න සුළු විඥාන තියෙන නැති වෙන සුළු අපි අන්න ඒකටම ඇහ ගහගෙන ඒකටම ඇහ ගහගෙන හිටියොත් මේ නාම රූප පරිච්ඡේද ඥාණයෙන් කියලා පටන් අරගන්න ආධුනික මේ විපස්සනාව බලව බවටපත් වෙන්නේ උදේවැය ඥාණින් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව මොකද්ද ඇති වෙන්නේ නාමද රූපද මොකක්වත් නැහැ කොයි එකක් නැති වෙනවා කේන්දර පටන් ගත්තාම කියන බලවත් විපස්සනාවට ආවයි කියලා. හැබැයි දක්ෂ යෝගාවචරය දන්නවා මේක නොදන්න එක නහිතන වහුණා කැඩිලා. මොනම දෙයකටවත් අරමුණ යොමු කරන්න බෑ. මගේ හිත වික්ෂිප්තයි කියලා එයා හිතනවා. වික්ෂිප්ත නෙවෙයි විඥානය ඇවිල්ලා කියන අයියෝ මම භාවනා කරන්න ඕනේ නැහැ නේ උඹට අඩු ගන්න. සමාධියවත් නැහැ. උඹට අරමුණක්වත් නැහැ නේ. ඔබ මෙනෙහි කරන්නෙත් නැහැ නේ. ඕක භාවනා නෙවෙයි කියලා අපිව නිකන් අංජබජල් කරලා දානවා මේ විඥානයේ ගොඩබෙරක දෝරුකම් මේ ලනු කියලා මේක කමඨාන් සුද්ධ කරන වෙලාවේදී හරියට කියන්න පුළුවන් වුණා නම් කෙනෙකුට පටන් ගන්නකොට නම් ස්වාමීන් වහන්සේ මම වම දකුණු වශයෙන් සක්මන් කරා. එන්නේ එන්නේ ඉස්සරහට යනකොට වමක් දකුණක් මොකුත් නෑ. ඔය යනවා තේරෙනවා. මේක මේ සතිය ඇති බවද නැති බවද ඉස්සරහද පස්සද්ද කියලා මේ Taman සැක් කරන එක විතරක් නෙවෙයි. හරියටම නම්බුකාර කමඨාන් සුද්ධ කිරීමේ සභාවට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මොන්න තරම් ප්‍රබුද්ධ ඥානයක්ද කියලා බලන්න. මට හොඳට පටන් ගන්නකොට එකක් දෙයක් ආනපාන බේන ටික වෙලා හැඳි ගෑවිලා ගියා. මේ මේක මම අගේ කරන්නද නැද්ද? නැත්තම් මේ වෙලාවේදී මට සතිය තියෙනවද නැද්ද කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් නම් ඉතින් බුදුහාමතෝ වැඩියා වගේ. ඉතින් ධර්මයේ තියෙනවානේ. නමුත් අපි කවදාකවත් ඒ වගේ භාවනා විදිහට මේ අතාර්කික පැති භාවනා දියුණුවක් වශයෙන් සලකන්න කැමති නෑ මොකද මේ පොත්වල නෑ මේක. පොත්වල නෑ යන කෙනාට හමු නොවි තියෙන්නෙත් නෑ. නිසා භාවනා කරන්න අතර හිටියත් ඇති කියලා ලොකු සංසි කියනවා. එතකොට ඒගොල්ල කතා වෙලා කියනවා ඔබ හදපු සීමා මරියාදාවල් කැඩෙනවා. ඔබම හදපු එක කැඩෙනවා. ඒ උඹ හදපු එක නෙවෙයි හදපු අනිපින් සදපුවත් කැඩලා තියෙනවා. උඹ තව වෙන්නේ උඹ හදපු එක කරනකොට විතරයි. මොකද උඹ ඒක උඹ කියාගත්ත නිසා නිසා මේක භාවනාවේ වෙන දෙයක්. අස්පනා පිට වෙන දෙයක් ඒ පශ්චාත්තාප වෙන්නේ නැතුව කමඨාන් වාර්තාවට දාන්න. සාකච්ඡාවට ලක් කරන්න. දෙන්නේ උඩ වෙනසක් නැහැ. කාටත් වෙන්නේ ඕකයි. ඒ නිසා මේ විඥානේ හට ගැනීමත් එක්කම වෙමි කියන එක. ඒ නිසා විඥානයේ මේ හටගන්න මේ විඥානේ මේ රූප වේදනා සංඥා නේ විඥාන කියලා දන්නවනම් මෙන්න මෙහෙමයි විඥානේ හටගන්නේ මේ රූපයක් එක්කම තමයි. නැති වෙන්නේ අදාළ අරමුණ නැතිවීමෙන් තමයි. ඒතකොට රුවේ අත්ංගමේ කියන එක දන්නවනම් බුදුරජාණන් කියනවා මෙන්න මේකයි මම කියලා දෙන්න මේ ලෝකෙට ආවේ. අන්න එහෙම මම හිටියානම් මඤ්ඤිත වෙන්නේ නැහැ. මට මම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ මොකක්වත් මේක සබහාසිද්ධියක්. සබ්බ මඤ්ඤිතානම් සම්බ මතිතානම් මත මතාන්තර කියලා જાතියක් තියෙනවා අපි ළඟ. ඒ සියලු මතාන්තර හැඳි ගෑවිලා යනවා. මේක මේ මම පැතුවත් නැතුවත් වෙන දෙයක්. අහිංකාර මමින්කාර නෑ. ඊට පස්සේ මේ මම මේ මම නොවේ මේක මගේ පාන්නේවත් මේක වගේ නෑ කියලා දෙයක් නෑ. ලෝකේ යන්නේ කෙලිම ඒ න්‍යාය පත්‍රයකට නැත්තම් ස්වභාව න්‍යායකට න්‍යාය ධර්ම වලට ඒ තුලම අහිංකාර ගත්ත ටිකෙන් විතරයි දුක හටගන්නේ. මමින්කාර ගත්ත ටිකෙන් විතරයි දුක හටගන්නේ. හැබැයි මේ දුක හටගත්ත තැනින් විතරමයි නිවන් දකින්න පුළුවන්. ඒකම අල්ලලා ඒ දුක ඇති වෙන එකින්ම ණය මේ මේ භාවනා කරනකොට යොන් සමස්කාරය කරනකොට ඒකේ මේ අවබෝධයක් ඇති වෙනවා වගේ මේ අහිංකාර මමින්කාර පවතින්නේ මම තා මම නෙවෙයි කියන මේ සීමා මරියාදාවල් තුල මේ සීමාව කොහෙද තියෙන කියලා බලන්න කොච්චර අනිත්‍ය දෙයක්ද කියලා. අපි මේ වැල්ලේ ඉදියඳින්න හැදුවට අකුරු වතුරේ අකුරු අඳින්න හැදුවට මඩේ ඉනි හිටවන්න හැදුවට මේ එකක්වත් අහුරු නැහැ. අපිම නිත්‍ය කරගන්න තමයි මේ උදය සනාතන සටන. මේවා නිත්‍යයි. ඒ නිසා අපි පෙන්නන මරියාදාව, දේශ සීමාව, අරගලේ සඳහා ගන්න දේශ සීමාව කොච්චර මනෝ විකාරයක්ද කියලා දැනගත්තොත් එයාට අහිංකාර මමින්කාර මම සා මම නොවි කියන එක හිතින්ම වාගත්ත දෙයක්. මේ හිතින්ම වාගත්ත දෙයක් නැතුව මමත් මිනිස්සෙක් අනෙක් මිනිස්සුත් මිනිස්සෙක්. එතකොට අපි ඔක්කොම සමස්තෙට නෙදී වෙලා යන්නේ. සමස්ත ජීවිතය මගේ ආජීවාසිකම් දෙනවා මගේ පවුලේ ආජීවාසිකම් දෙනවා මගේ රටේ ආජීවාසිකම් දා ගන්න දෙයක් නැහැ. අපි අනිත් මිනිසුන්ගේ ආජීවාසිකම් තහවුරු කරනකොට මම ආජීවාසිකම් දෙන්නලා ඉවරයි. අපිට කරන්න තියෙන අනිත් අයගේ ආජීවාසිකම් තහවුරු කරන්න ඕනේ. ඒකෝට ඉවරයි. මේ මගේ කට්ටියගේ තහවුරු කරන්න හදනවා කියන්නේ ආමන වැඩක්. ඉතින් බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට විතරක් කියලා බණ කියලා නැහැ. මිනිස්සුන්ට බණ කියලා තියෙනවා. ඇහිච්ච උන් ටික බුද්ධාවම කදාගන්න. ඇහිච්ච නැති මිනිස්සුන්ට දුර හටන් කොට. මම කොච්චරක් මේ මේ පවතින දේ දැන් බුදුහාම පෙන්වා හදන ප්‍රകൃතිය විකෘති කරගන්න හදනවාද කියලා මේ විඥානයාගේ ක්‍රියාකාරකම් නිසා. ඉතින් ඒක කරන්න බෑ සමාජයේ ඉඳගෙන ඒක අපිට කියන්නේ මේ ගීගී අතහැරලා මේ පැත්තකට වෙලා. ඒක තුල බලමු. බැලුවට පස්සේ මේක තුල අපි යම් ප්‍රමාණයට කරගත්තට පස්සේ අපි ඔක්කොම සමානයි. ඒක හැලියේ ඉන්න බත් කන්න මිනිස්සු අපි. කවුරු හරි දෙන පැදුරක බුදින જાතියක් අපි. සමගි වෙන්න උනන්දු වුණාට පස්සේ අපිට පුළුවන් සමාජයට ගිහිල්ලත් බලන්න මේ වෙන් කරගන්න හදන ලෝකේ සීමා මරියල් දාන හද ලෝකේ නෑ මට එහෙම එකක් නෑ. ඕගොල්ලෝ සීමාවල් දාගන්න ප්‍රශ්නයක් නෑ. මට නැතුව ඉන්න පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු අපිව මකන්න හදන හැටි බලන්න. කිසිසේත්ම කැමති නෑ එහෙම මේ අල්ල බදා ගන්නච්ච මිනිස්සුන්ට ලෝකේ ඉන්න දෙන්නේ ඉන්න පුළුවන්. අරොතෙන් අවුරුදු 45 කට ස්වභාවික මරණයකට ලක් වුණේ. අනික සේරම සාස්ෘණ වංශලා මිනිවරුමකට ලක් වුණා. ඉන්න දෙන්නේ නැහැ. ඒ තරම්ම ලෝකේ විසමයි. මොකද ලෝකේ කියන්නේ විඥාන විදිහෙන් හදන එකක්. විඥානය කියනවා මම සහ මම නොවේද. ඒ කියන්නේ වර්ග ભેද, ಜಾති ભેද ඉල්ලනවා. නැතු ඉන්න පුළුවන්. ඒ නිසා මෙහෙදි මේ ගන්න අභ්‍යාසය ලෝකෙට ගිහිලා දාන්න ගියාට පස්සේ මේ මිනිස්යාගේ වැඩ අහංකාර මමංකාර නෑ. යා මේ පුද්ගලික ලාභ ලබා ගන්නට වැඩ කරනවා. ශාසනික වැඩක් කරන්නේ. ඒක කාටවත් විරුද්ධ වෙන්න බෑ. මගේ වචනේ කියනවා යා නිතරම ජයක් ලබන්න. පක්ෂයක් පරද්දලා නෙමෙයි ජය ගන්නේ. එයා නිතරම ජයක් ලබනවා. ඒ අහිංකාර මමින්කාර මේ පහටම බුදුහාමර මේක එක විදියට කියනවා. ඒක නැති වෙනකොට ඒ මාණයට මම වෙමි කියන මාණයට කුණ්‍යක් ගහගන්නවත් තනක්. මාන අනුශේකට ඉන්න තැනක් නැහැ. අරයට වැඩිම උසස් පහත් අරම මේවා කියන සේරම මේ විඥානයේ විසින් අන්දන කාඩ්බෝඩ් ඔටුනු. මේ නාඩගමට රජෙකුට අන්දලා අපිට. ඉතින් එන්නු සටන ගනු කණු කණු කඩු ගනු කඩුව එන්නු සටනට කියලා ඉතින් අපි දෙල්ලම් කරනවා. ඉතින් අර තුන් මේ මේ තුම්මන් හන්දියේ එකෙක් කිනවලු හොඳට ඇඟපත තියෙනවා. ඉතින් ඒ නිසා ඌට හැමදාම රජ ඇඳුම අඳ ඒ වුණාට ඌට ද්‍රවිඩය කියන්න බැරි. නිසා යු කියනලු ගනු කඩුව එනු සටන නවතිනු දොර උඩ කියනවලු. හැමදාම රිහසල් කරනවලු ගනු කඩුව එනු සටනට කියලා නවතිනු දොර උඩ කියනවලු. හැමලා ඌට ද්‍රවිඩය කියා ගන්න බෑ මොකද ඌ රජ පළප්‍රේක නෙවෙයි. අපිත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ පුම්බන්නේ ඇඳලානේ කාඩ්බෝඩ් උන කවුරු හරි අපිට ගෙනියන ටෝලා දැම්මට පස්සේ උඹ තාත්තා උඹ පුතා උඹ රජ සභාපති උඹ ලේකම් කිව්වට පස්සේ අනේ ඇත්තත් මේ ලෝකේ ඉන්නවනම් හොඳට පේනවනේ මේ නටන නාටකම. ඒක තාමම දැක්කොත් මොකද හිතන්නේ? මේ කවුරු වෙනද මේ පෙට්‍රල් පුච්චන්නේ? කවුරු වෙනද මේ දුක් ගන්නෙ? ඒව ගන්න නැති මිනිස්සු කිසිම අතහනයක් නැතුව ජීවත් වෙනවා. ඒයි මට බැරි. කියලා අපි අර සීමිත ප්‍රදේශයක හෝ අපි සියල්ල සමසේ ජීවත් වෙන්න පටන් ගත්තොත් මහානානුසය කියන එක මොනතරම් වරදණ්ඩයක්ද කියලා තේරෙනවා. එහෙම නැත්නම් ඔලුවට පරපටයක් දාලා කරකවනවා වගේ පුදුම මාන්නකනේ අපි ජීවත් වෙන්නේ. මේ පැවිදි වෙලත් යෝගාවචර වෙලත්. ඒක දකින්න එක ලොකු දෙයක්. ඒකට ඒක ඒකම ජීවත් වෙන ලෝකෙක හිටියොත් ආය වෙන අපාදණුවක් ඕනේ නැහැ. උදේට කසපාර 300, දවල්ට කසපාර 300, රාත්‍රීට කසපාර 300 කකා ජීවත් වෙන ඊට වැඩිය හොඳයි. හිඟා කාලා අනු පරවටිබද්දා මේ ජීවිකාදී අබින්නම් පච්ච වේකදා නේ අනුකම්පා කරන මේ නැති පරිකාර සත්‍යයක් දෙන්න කියලා ජීවත් වෙන්න ගියාම මොකක්වත් නැහැ හරිම අහිංසකයි නමුත් ඒක පහත් ජීවිතයක් කියලා අපිට ආධිරාජ්‍යවාදී උගන්වනවා බුදුදහමේ කියනවා රාජ්‍ය සැපත ඇහැල්ලා ගිහිල්ලා පාත්‍රයට මොනට හම්බෙලා කණ එක තමයි උතුම් ආර්ය ජීවිතේ අනුන්ගේ අනුකම්පාවෙන් ජීවත් වෙන්න කියලා. ඒක අනුන්ගේ අනුකම්පාවෙන් ජීවත් වෙන මනසට දගේ කරනවා. ඒකට මේ මනස තුළ මානෙසා මානානුසයට ඉඩ නැහැ. එතකොට අපි වෙනවා අපි නාඩගමේ නෙවෙයි ඉන්නේ දැන්. ඒ නැත්නම් වේශ නිරූපණයක නෙවෙයි ඉන්නේ අපි. වේශ නිරූපණයක් ඉන්නවනම් ළඟ ඉන්න කරණ කියනවා මේ මචං මේ මම ඇන්දොත් පෙන්ඩා මට පණ්ණාඩි අලපන් මූණට. මේ කාඩ්බෝඩ් උටුණක් අඳලාද ඉන්නේ. ඒ වෙලාව වෙනම් කරන්න එපා මට තද වෙන්න ඉඩ තියෙනවා. පස්සේ පොඩ්ඩක් පැත්ත කරකලා මට කියලා දෙන්න බැරිද කියලා. ඒක තමයි මේ පවාරණේ කියන්නේ. දිත්තේනවා දුතේනවා පටිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි අනුකම්පං උපාදාය ඉතින් එහෙම කෙනෙක් හම්බ වෙනවා නම් ජීවිතේ සංසාරේ භව ගමනේ කල්යාණ මිත්‍යා තමයි. අමාරුයි බලාපොරොත්තු වෙන්න අමාරුයි. හැබැයි අපි ඒක අනුන්ට දෙනවා ටික ටික හම්බෙන්න පටන් ගන්න. ඒතකොට මේ මානානුසය පිළිබඳව යම් කිසි කෙනෙකුට තේරුම් ගත්තොත් අපේ මුළු දවසම ටෙලි නාඩගමක් රංගපෑමක් වේශ නිරූපණයක් එන්ෂාවට වෙනම ටෙලිවිෂන් ගෙනල්ලා ලයිසන් ගෙවාගෙන දඟලන්න ඕනේ. අපි මේ රංගපෑම දකින්න පටන් ගත්තොත් ඉතින් hina කාලා ජීවත් වෙන්න පුළුවන් බත් නොකා. ප්‍රේමේ මාගේ ආහාරේ කියේ ප්‍රේමේ මාගේ ආහාරේ කියපු දාසේ අහල් පොත අයින් කරුවා ජෝතිපාලගේ. වැඩ නැහැ ඉතින්. අහල් <laughs> පොත ඉන්නේ දවස අහල් දුන්නේ. ප්‍රේමේ මාගේ ආහාර නම් අහල් පොත බාර දෙන්න කිව්වා. ප්‍රීති බක්කා භවිස්සාම කියලා බුදුසසුන කියනවා මේ ලෝකේ තියෙන නාඩගම. හැබැයි ඕක hina වෙන්න යන්න එපා ගුටි කනවා. ඒක hina වෙන්න ඕනේ මේ මිහිත මත්තන්ති මත් වට්ටතිය කියලා පොඩි පොඩි පොඩි hinaවක් කරන මේ සක හඬනක hina වෙන්න බෑ. මොකද ලෝකේ හරි තරහයි. ඒගොල්ලන්ගේ හෙළුව දකින්නවට. යෝගාවචරයන් අතර මිහිත මත්තන් තියෙනවා. මොකක්ද ඒකට ලස්සන වචනයක් තියෙනවා මේ මදසින්හාව. දැන් බුදුරජාණන් සීනේ මදසින්හාවෙන් හැම වෙලාවෙම පේනවා මේ කට්ටිය මේ රෙදි අඳගෙන හිටියට හෙළුවෙන් ඉන්න හැටි. මේ මාන්නෙන් ඇඳලා ඉන්න හැටි ඒක බස්සන්න පුළුවන් මේ ලෝකෙදී මේ මානංශයේ බහිනකොට යාට තියෙන මේ විඥානයේ ඇතිවීම නැතිවීම දැකීමේ තමයි අපි මේ නාඩගමක ඉන්න එක සහ ස්වභාවය හීනක ඉන්න එක සහ ස්වභාවය අන්තිමට බලනකොට මේ ස්වභාවයත් හීනයක් කියලා තේරෙනවා මේ ස්වභාවයත් නාඩගමක් කියලා තේරෙනවා ඒක ඒක තමයි බුදුජානනාංශය අපට පෙන්වන්න හදන්නේ අපි මේ හීනෙන් අවදි වුණාට පස්සේ අපි නෝ අවදි වෙලයි කියලා නාටකෙ මැදින් ගැලෙවට පස්සේ හිතනවා අපි දැන් නිකම්ම නිකන් සිරිබිසුනායි කියලා ඊට පස්සෙත් අඳිනවා. ඒ ඇඳිල්ලක් දකින්න පුළුවන් වුණත් ඔන්න ආර්ය ලෝකේ සහ පෘථග්ජන ලෝකේ පේනවා. ආර්ය ලෝකේම අඳින්න ඕන කමක් නෑ ඇඳට ඇඳ බව දන්නවා මම ඇඳලා තියෙන රජුරණ බව දන්නවා ආන්නේ දන්න ලෝකේ විවහාරයයි නැති ලෝකේ විවහාරය ගත්තොත් එහෙම අර ගොල්ලන්ගේ තියෙන්නේ ඒ තමයි ඇඳලා ඉන්න එකට රාගයක් කරන්නේ ඒ වෙලාව හැටියට ඒක කරන්න ඕනේ ඒක ඉවරච්ච ගමන් ගලවලා දැම්ම විරාගීව ඒ දේ කරන්න පුළුවන් හරි ත්‍යාගවන්තයි. ඕ මම මේ වෙලාවේ මෙහෙම තමයි. නමුත් අනික් වෙලාවලට මම නිකන් සාමාන්‍ය මිනිස්සෙක් විතරයි. බුදුරජාණන් නිතරම කිව්වා මම බ්‍රහ්මීෙක්වත්, දිවියෙක්වත්, ගාන්ධාරයෙක්වත් මිනිස්සෙක්. ඉතින් කාටවත් තේරෙන්නේ නැහැ බුදුහමට මිනිස්සෙක් කිව්වේ කියලා. අනික හැම ශාස්ත්‍රවලේක්ම කිව්වා මම දෙයන්නාසේ ගෝලෙක් කියලා. මම මේ දේව පුත්‍රයෙක් කියලා නෑ නෑ මම කිසිම දේව පුත්‍ර ගන්න මගේ අම්මා මහාමායා තාත්තා සුද්ධෝදන ඒ දෙන්නගේ සංයෝගයෙන්ම ඇති වුණේ. කොච්චර ලස්සනද කියලා බලන්න. ස්වභාවي අර තියෙන මේ සුප්‍රීම් තත්වයකට යන්නේ නැතුව තමන්ගේ මේ තියෙන මනුස්සකම ඒ නිසා යා ඒ තියෙන ත්‍යාගවන්තකම ඇත්තටම මේ මානානුසය දීලා දාන ගතිය. ඡාගා පටිනිස්සග්ගා අතාරින්ට ලෑස්ති වුණ වෙලාවේ. අන්න ඒ වගේ ගති තියෙනවා නම් බුදුරජාණන්සේ කියලා තියෙනවා. එයා අනුපා අනුපාදා විනිබ්බානෝති. විමුක්තෝති. ක්‍රමී විමුක්තිය සඳහා යනවා. එයා දන්නවා යන්න ඕන තැන. අන්න ඒ සඳහායි බුදුසසුනේ කියනවා තථාගතයන් වහන්සේ මරණය මැත්තේ වෙයිද නැද්ද කියන එක නෙවෙයි ඕන කරන්නේ මේ උපාදානස්කන්ධ පහ දැනගන්න. දැනගෙන එව්ව එකක් වශයෙන් ගන්නව වෙනුවට ඒ එක එකක් තනියම හිට ගන්න ගන්න. Tamange කුට්ටිය කඩා ගන්න ගන්න. එහෙම නැත්නම් ආයතනය පිහිටව ගන්න කරන සටන දිහා බලන්න. ඒක දැක්කට පස්සේ තේරෙයි මේ නයි පස් දිනෙකම අල්ලක දාගෙන එකක් යන්න හදනවා වගේ. නයිපස්තන එක එකාට ගිල ගන්න හදන. ඒ තරම්ම නයිමල්ලක් මේක. මේකට මම කියනවා වෙනකොට මේ නයිමල්ල දැක්කොත් ඒ කෙනා ඊට පස්සේ නයිමල්ල කියනවා දයිචුවා කියන හැටිත් මේ නයිමල්ලම එකක් මම කියාගත්තොත් තියෙන හැටි දැක්කොත් කාපු බතයි වමනේ දැක්කා වගේ. කාපු ඛණ්ඩ සීසල බතයි කක්ක කරපු එකයි දැක්කා වගේ ලොකු වෙනසක් ඇති වෙනවා. ඉතින් ඒකට ලෝකෙ හිතන එක සදාචාර සම්පන්න මේ වමනේ ගැන කතා කරන එක. සදාචාර සම්පන්න මේ අසුචි ගැන කතා කරන්නේ කියලා. නමුත් අරකම විපරිණාමයක් තමයි. නිසා Taman තුලින් අන්නේ ටික දැක්කීමේ ශක්තියට මේ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයත් දත් දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිල් දනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපි සතිವಾರය ඉවර කරන්න ඉස්සෙල්ලා කාට හරි කියන්න කරන්න දෙයක් මත ප්‍රකාශ කරන දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් සාදර වෙමු. නැත්නම් අපි සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවක් පුනා කරන ස්වභාවයෙන් එත්තාවතා ചാති ගාථා සජ්ජහා පෙළඹෙමු. කාගේ ප්‍රශ්නයක් ප්‍රකාශයක් නැත්නම් අවසරයි ඇත්තට මේ වැරාරුන් දෙයකින් කොහොමද එකපාර අයින් වෙන්නේ කියන එක. මේ අල්ලගෙන ඉන්න දේ මේ තියෙන ක්‍රමේ භාවනාව නම් භාවනාව දැන් කරන්න උත්සාහ කරා ඊ හවසේ ඉඳලා. ඒ අවස්ථාවේදී හිත පිට ගිය එකත් එක්ක මේක සම්බන්ධ කරන් කියලා. මේ වැරාරුන් ගොඩක් වැරාරුන් කාර්යයක් වගේ එකපාරම බැලනුම් කාර්ය වශයෙන් නැත්නම් බයට හේතුනේ අරමුණක හිත තියන්න යනකොට පිට යන එකද එහෙම නැත්නම් මේ විඥානේ වගේ ගැඹුරු දෙයක් තේරුම් ගන්න බැරිකමේ වශයෙන්ද මොකේද බය? පදනම් වෙලා තියෙන කාරණා දෙකක් කියපු නිසා මම මේ ප්‍රශ්නය අහනවා. විඥානේ කියන එක කොහෙද තියෙන්නේ? ඒක හොයාගන්න බැරි වේද කියන වගේ බයක් මේක. ඒක බෑ කොහොමඩක්වත් බෑ. ඒකයි බුදුහාම කියන්නේ රූපය අල්ලන්න. ඉති රූපං, ඉති රූපස්ස සමුදෝ, ඉති රූපස්සත්තං. ඒකට අපි රූපයකට හිත දානකොට හිත පිටපයින්නවනේ. එතකොට අපි දන්නවනේ මේ රූපේ බලන්න දෙන්නේ නැතිකමනේ මේ කරන්නේ. අරමුණක තියාන ඉඳ දෙන්නේ නැහැ. එතකොට දැන් අරමුණෙන් අපි හිත පිටපැන්නයි කියන්නේ. සද්දෙකට ඊට පස්සේ නැවත කොයි වෙලාවක හරි සංසාරේ කොයි වෙලාවක හරි සපර අරම පරියන්කේගේ පිට ගියේ හිත නැවත එන වෙලාවක් තියෙනවා දැන් මතක තියෙනවා. එහෙමයි. එතකොට සතුටක් එන්නේ නැද්ද? එතකොට සියුම් සතුට ආය නැවත ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ. ඒ තමයි නිවන කියන්නේ. ඒක නිවන නම් ඒක වැඩි කරා. මොකද්ද වැඩි කරන්නේ? නිවිච්ච වෙනවා. හිත පිට ගිහිල්ලා ගිහිල්ලා තියෙන මොහොත. ආයෙත් කියන්නේ එළියට යනවා. ශබ්දයකට යනවා කියන්නේ. එළිය තියෙන ශබ්දයකට ගියාට පස්සේ මම කරන්න කාර්යය මට අමතක වෙනවා. ඒකට නැවත අර හිත පිහිදුවාගෙන ඉන්න ප්‍රමාණය කාලය වැඩි කරගන්න. හිත නැවත එන හැටි බලන්න ඒක මමද කියලා බලන්න. එහෙම. එහෙම. තේරෙන්නේ මොනවද? ඒ කියන්නේ හිත පිටට ගිය හිත ආවට පස්සේ මමද කියලා නෑ නෑ. හිත පිට ගිය හිත ආපහු එන්නේ මම කියලාද හිත විහිම්මද? හිත විහිම්මන්නේ. ඉතින් එහෙනම් ජොලිනේ අප්පා. නිකන්නේ තව එක හම්බෙලා තිනවා නැති එක නඩන හිටියට පිට ගිය කඩප්පුලි හිත නැවත එකට එන එක ඉබේ වෙනව නම් තව මොන නිවනක්ද අපිට මොනවත් තටමන්නේ නිවනට. ඔය ඕකට තමයි නිවන කියන්නේ. ඒකට ජොලියක් වෙලා ඉන්න එච්චරයි නිවන කියන්නේ. දැන් නම් හිනාවක් එනවා නිකන්. එන ගහච්ච දොම් පිටිනගේ වුණ හදාගෙන වැරදෙන දේවල් ගැන එන රිපෝට් ගහනවා. මේ අත පිට තියෙන හැම වැරදිල්ලක්ම පිටිපස්ස ජයග්‍රහණය කරන එක විතරක් කතා කරන මිනිස්සු. එහෙමයි. දවසට කී ලක්ෂයක් වෙනවද අපිට සතුට වෙන ගන්න. හිත පිට යන හැම වෙලාවෙම ඉවර වෙන්නේ ඕකෙන්නේ. ඉතින් අපිට උගන්ලා තියෙනවා හිත පිට යන එකයි අරකයි මේකයි ලයිස්තු හදා හදා කීෝ කිව්ව ඊට පස්සේ හතරවන් අන්දිය කරලා කරවෙන්නු ගෑනු විතරක් අයියෝ කහන්න. මිනිහෙක් එන්නේ නැහැ. ඒක අයියෝ කියන්නේ හැම වෙලාවෙම තෝ ආපහු වෙනවනේ ඒක නේ. තිරේක ලාභයක් හම්බෙලා දෙනකොට සතුට යන්කෝ. කවුද විරුද්ධ වෙන්නේ? ගෙදර ගෑනි විතරක් විරුද්ධ වෙන්නේ. <laughs> කැමති උන් කැමති නෑ එහෙම ජොලියක් දාගෙන මේක සූස්තියක් නෙ කියන්නේ මෙතන පිට යනවා හත්තනම්. පිස්සු අපි මැරිලා නැත්තම් බෙල්ල ගහලා ගිහලා තාපව ඇවිල්ලානේ. ඕක විතරක් බලන්න. ඔය කියන්නේ බාරේ මේ ගිහලා ලම්බල මේ මුන් මේ ගිහලා හන්දෑවේ අරින්දි කියනවා සෝංශ උදේ කියපු විදිහට පිට ගිහලා ආපහු ගන්න. ඉතින් අර ගෑනු හූල්නවා. මේ මේ සෝංශගේ පිරිමින්ට වෙනම උගන්වනවා. හිත බලලා දෙයියන්ගේ නාමය. එකෙකුට බෑනේ ඒ ගිහලා ඇඳා කියන උදේ සාංචාර කීපකේ විදිහට පිට ගියා ඉතින් අර ගෑ වඩ පිට බලන්නේ උදේ කීවේ කොහෙද සාංශ උදේ දැක්කෙත් නැහැ මේ මහත් රෙට් එකේ නේ ඉන්නේ අකුත් ඒ වගේ නැති එකුත් ඒ වගේ මේ දෙනවා පොඩ්ඩට පැත්ත කරලා මේ කාපන් කියලා ඒක ප්‍රසිද්ධිය කියපාන අතෙන් ගියේ ඡාය ගෑන කියන සාංශ කොච්චර කරුවත් අපිට නොසලකනවා පිළිමින්ට විතරක් මේ උපනිෂද් දෙනවා ගුරු මුෂ්ටියක් දෙනවා අපි අපි අපි ජීවිත බුද්ධියක් මේ පිට ගිය හිත නැවත එන එක. භාවනා කරේ නැත්නම් ඔක දන්නේ නැහැ. කොහොමඩක්වත් දන්නේ නැහැ. නැත්තම් තියෙනවනේ ඔක. එන්නේ බුදුන් කියන්නේ ඔය නරක ගුණ හොර බලන්න එපා. පයිච්චිය තියෙන්නේ වැරදි තෙන්ද අපෝතන්ට එන තැන බලපන්. එතන තියෙනවා අපි කරේ ලොකු ලයන්විත ගතියක් වෙනවා. අනේ කොච්චර උනත් හිතේ බයලජ්ජ අඳුරනවනේ මේක. අපෝ වෙනවනේ. අන්නේ ඒ ක්‍රියාවලිය විතරක් ලියන පොතක් ලියන්නේ. ලෝකේ ප්‍රධානම සාහිත්‍ය වෘත්තිය බාරපත් වෙනවා. වැරදිච්ච තැන ඉඳලා ආපහු එන එක හැම පුංචි පුංචි සිද්ධියක්. විස්තර සහිතව බලන්න පුදුම මුදිතාවක්. බුදුහාමර කියන පුදුම සද්ධාාවක් එනවා. අනේ සද්ධර්මයේ කොච්චර සජීවීද? මගේ හිත පිට යනවා ගැන කොච්චර චෝදනා කරත් බුදුහාමර ලයිසන් එකක් දෙනවා පිට ගියේ හිත ආපහු එන හැටි පොඩ්ඩක් කියපන් පුතා. ඒක ඒක මුල් දවස්වල කියන්නේ. ඒක අපි කරන්නේ වින්ද ඇරලා ඇරලා ඇරලා ඇරලා තාම මැරිලා නැහැ නේ. අතප්පයි කරලා නැහැ නේ. ඒ නිසා පොඩ්ඩක් බලපුවා ඔය කුණ කඩද්දු පැත්තක දාලා පිටිගියේ හිත එන එක පොඩ්ඩක් බලපන්. මුඛාවත් කැමති නැහැ නෝක භාවනාවක් කරගන්න. ඒගොල්ලෝ හිතන්නේ මේ මේ මේ ප්‍රශ්නෙම් පැන යන උත්තරයක්. නෑ. එන හැම වෙලාවෙම බුදුහාමුදුරු ඉන්න රැස් වීදෙනවා. ඒක විතරක් කතා කරන එකට මං කියනවා ආර්යනාංශ කියලා. හිත ගියාට පස්සේ අන්නත්තාරේ හිත අප වෙන හැටි විතර ඌ කතා කරන්නේ. ඒකෙන් අර පිට යන්නේ ඔක්කොම මකලා දානවා. කපරාරුවක් ගන්න. දෙමැට්ට ගන්නවා කපරාරුවක් ගන්නවා නීට් එක විතර පොටි පාරක් දාලා ඇදලා අරගම ඉන්නේ ඒක විතරයි කතා කරන්නේ. ඒක කාටවත් අපෙන් නැති කරන්න බෑ. මේක මානව අයිතිවාසිකමක්. අනතර හේතුපත් ධර්මයේ ඇත්තටම බල සංකීර්ණ කියන එක ඒක හොඳට මේ ඒක ඒක ඇත්තම හරි වටිනා ඒ කියන්නේ බල සංකීර්ණයේ මොකද කිසිම විද්‍යාඥයෙකුට මේ නිසන්න සංකීර්ණයේ රීකාව හරියටම මැදලා හිටින්න කරන්නේ බෑ කාට හිතර ගත නෙවෙයි යන්නේ ඒ වගේ ඒක හේතුඵල ධර්මයට දෙන්න කියලා හොඳ මේ කෙන් විල්බර් no boundaries කියලා පොතක් ලියලා ඒ පොත මම පිටු ගානේ කියුවා මනුස්සය කතා කරන්නේ බොහොම භෞතික විද්‍යානුකූල වගේ පෙන්වන්නේ මත පුංචි කාරණාවෙන් ඒ මනුස්සයා පෙන්වන අපි ඇද වුණොත් චපල වුණොත් ලක්ෂයක් හිටිනවා කෙලින්පලයක් ලක්ෂයක් නැහැ. අනන්තයි. මේ මේ මේ ඇද වෙලා ගියොත් ඒකට සාපේක්ෂව ලක්ෂයක් හැදෙනවා. එතන අපි මේක වටේ කරකැවෙනවා. දැනගනින් දැන් ඔබ ඇද වුණොත් කරකැන්නේ. කාටද පක්ෂක් ගහයි. කෙලින්පලයන් අනන්තයට යන්නේ ලක්ෂයත් අනන්තයට යනවා. ඔය අපි කියන්නේ කවුරු ගණන් ගන්න. ඉතින් කාටද අදාළ නැහැ නේ කිසි ජොලියක් නැහැ නේ වචනවල. ඒක පෙන්නලා දෙනවා ආය ඔය මේ මේ පොත් දෙක තුනක තියෙන භෞතික විද්‍යා කරුණු. ඒ කියන්නේ මැත්සරත් ඒ ධර්ම විස්තර කරන්න හැටි. දුක සපහරත් පුළුවන්. සමාජ ධර්ම හරහත් ආර්ථික විද්‍යාවන්ට එක පෙන්ලා දෙන්න පුළුවන්. ඒ මොඩල් එක පෙන්නකොට මේ පොත ආනන්දේ මහත්තයා මට බයින ඔය මනුස්සයා කිසිම චරිතයක් නැති මනුස්සයෙක් කියනදී ඔබ මේ පොතක් අල්ලන්න නටන්න හදන්නේ ඕකේ මොනවද තියෙන්නේ කියලා. මට ඒක වැදිච්ච නිසා මට හරි ආසාවක් තියෙනවා සරල රේඛාව කිසි කෙනෙකුට පක්ෂග්‍රාහී නැහැ. හැබැයි ලස්සන නැහැ. ගෑණියක් අනිරෝට වැද කැලිටි කියන ලින්ක් එකේ තියෙන්නේ. ගෑනුන්ගේ ওই වක්‍ර ටිකේනේ. ලිංගිකත්වයට චිත්ත අඳින්න අඳු ගන්න ගැහළුවර ගෑණික රූපයක් අඳින්න ඕන කෙනෙක් දක්ෂයි. මොකද කෑදරකමට නෑ අඳින්නේ. ඒකෙම ඇද ඉරිටි කියන දෙල්ලම තියෙන්නේ. කෙලින් ඉරි වලින් චිත්‍ර ගන්න බෑනේ. ඒකට පේනවනේ චිත්‍ර කියන්නේ චපලකමක් කියලා. චපලකමනේ චිත්‍ර තියෙන්නේ. ඉතින් අපි ඒක නෙමෙයි ඉස්කෝල වල ගිහිල්ලා පන්ති වල උගන්වන්නේ. ඉතින් බුදුහාම රෝග දැන් ආයේ වාහනේ දාලා තලලා හරි ගසලා කෙලින් කරලා ගන්න ගියාම කියනවා අපරාධ නිර්මාණ ජීවිතේ කෑවා බුදුහාමුදුරෝ. ප්‍රගති ජීවිතේ කෑවා. නව නිර්මාණ සාධනයක් කිව්වා. මම කියන පුළුවන් නම් කරපන්කෝ. ඇත්ත කතාව අමාරුයි කෙලින් කරන්න. කෙලින් කරලා බලපන් ඊට පස්සේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. හැමතැනම ඔය චපලකමේ තමයි ශිල්පතියි. වංගු වංගු ගන්න කොටයි කංගක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා. ගඟක් කොහෙද මෙහෙම කෙලින් ගන්නකොට මොකක්වත් නැහැ නිකන් මම පාළු වෙන්නේ ඔක මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා හෙලෙවල යනකොට වංගු වංගු ගන්නකොට ගඟේ වාසන වාහනේ වාහනේ ඉස්සර ගන්නාතික පිටිපස්සේ බලන්නේ අරුද්‍යාව. උතනම තරයි ඒකට කිට ඉස්සර එක කියන පිටිපස්සේ කරට සයිඩ් එකේ බලනකොට වැලස්ස. නිසා මේ චපලකමේ තමයි අපේ මේ ජීවිතේ රැඳිලා තියෙන්නේ. ඍජුවයන් ඍජු වෙච්ච ගමන් ඔබ නිකම් බෙඩියට ඇදලා දාපු මුරුංග ලෙල්ල තරම් වටින්නේ සූපු කරලා එළියට දාව මුරුංගල් එල්ලත් තරම්න්නේ. ඉතින් ඒ කුණු බාල්දියකටවත් දානවට කැමති නැහැ කුණු බාල්දිය. අදින්න දාන වේරමණී සික්කපන සමාධි කියන්නේ ඔන්න ඔකට. අදින්න දාන. කරපන් ඉස්කෝලේ යනවා හරි නිකන් ඉන්නවා. අදින්න දානත් කරපන්. මේ අදින්න ඇද්ද දැම්ම. ඉතින් මුරුංග ගන්න තහනම් කරලා තියෙන සංඥානේ මොකද අදින්න දාන කියලා. ඒක අපිට හම් වෙන මොන්නේ. ඒ තියෙන්නේ සරණ දුරුංගනේ. එදා කෑලි ටික ඉතුරු වෙනවා. නෑ දුරුංගම හම්බෙන්නේ. ඒක සරක් දෙන්නෙක් දාන්නේ කියලා මේ හොඳ නෑ කියන එක. දෙන්නෙක්ම දාන්නේ පාරට ගිහලා දෙන්නම කලයි සම්බුදු. ඒ දෙන්න ගන්න තියෙන්නේ ඉවනේ. ඒ වගේ. හැබැයි කොහමද යැපෙනවා සංහිඳ දන්නවා ඒ වෙනකොට යැපෙන හැටි දන්නවා. හොඳයි අපි එහෙනම් මේ වෙන සාකච්ඡා කරන දෙයක් නැහැ කියන අදහසෙන් එත්තාවතාචාදී ගාථා සජ්ජාහනාට ගිහිල්ලා අපේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවේ නිමාව සටහන් කරමු. එක්තාවතා චම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදම්